මම කවුරුත් කියන්නේ මේක මෙලෝ ජීවිතයට ප්‍රයෝජනවත් ගැටයන් හැකියාවක් ආදී වලින් නිවන් සුව ලබා ගැනීමට උපකාර වන ආකාරයේ සරල දේශනාව පිළිපැද කියන බලාපොරොත්තු වන්නේ ඒක අහලා ඒ අනුව පිළිපදින්න. මේ දේශනාව ඉදිරිපත් කරන ඉදිරිපත් කරන ලබන්නේ සංයුක්තනිකායේ අක්ෂාස සූත්‍රය අස්සේ. සරිස්වාමීන් වහන්සේගෙන් මෙලෙසින් ප්‍රශ්නයක් විමසුවා. අක්ෂා සම්පත්තෝ අක්ෂා සම්පත්තෝ තියවස්සෝ සාරිපුත්ත උච්චති විස්සාවසානකෝ ආවසෝ සාරිපුත්ත අක්ෂා සම්පත්තෝ තීතෝති අශ්වසින්දකට පස්සේ සිටින අය අශ්වසින්දකට පස්සේ සිටින අය කියලා ප්‍රකාශ කරනවා. එතකින් නම් කෙනෙක් අශ්වසින්දකට පස්සේ සිටිනවාද? ඒකයි ප්‍රශ්නේ සිංහල අදහස. ලෝකේ ශාන් සත්‍යයක් නොවාගේ ශනසිල්ලෙන් අස්වසිල්ලෙන් සිටීමට තමයි කැමති වන්නේ. විශේෂයෙන්ම මනුෂ්‍ය ලෝකේ ඉන්න අය ඒ ශනසිල්ල සවාගෙන මේ කාකාර භවෝග සත් සම්පත් වේකේ තමයි කටයුතු කරන ලබන්නේ. ලෞකික දන දහානි ගෙවල් දරවල් ඉඩකලම් යාන වාහන ආදී ශ්‍රේෂ්ඨ කටයුතු කිරීම තුළින් ඒවා ලබා ගැනීම තුළින් අෂ්ටසෙල්ලක් ලැබෙනවා කියන අදහසින් යුතුව ඒවා ශ්‍රේෂ්ඨ කටයුතු කරනවා. එසේ ඒවා ශ්‍රවීමට කටයුතු කිරීමේදී කිසිම හිතට පහසාවක් විවේකයක් නැහැ කිසිම අත්සැසිල්ලක් නැහැ බොහෝ දුකක් විඳින්නට සිදුවන්නේ නමුත් සංහාව නිසා ඒ දුක සැපක් වශයෙන් තමයි ඒ ඇයට වැටෙන්නේ. ඒ ආකාරයෙන් මේ ලෞකික සත් සම්පත් බහෝභෝග සත් සම්පත් ආදී සෑමකට පසුව ඒකෙනුත් ප්‍රශ්නශීලයක් ලැබෙනවට වඩා වැඩිපුර ලැබෙන්නේ හිතට දුකක් වෙහසක් නිදාවක් කලබලයක් සමහර විට ඒ ලබාගත් ලෞකික ශබ්ද සම්පත් ආදී දේවල් ආරක්ෂා කරන්නට නොයෙක් දේවල් කරන්නට සිදුවෙනවා හොරුන්ගෙන් සතුරුන්ගෙන් ආදීන්ගෙන් ඒ වගේම වෙනත් අය ඒවා පරිහරණය කරනවා දකින විට සමාජ ආශ්‍රසිල්ලක් වෙන්නේ නැහැ සමහර කෙනෙක් නඩු හබවලට පවා පැටලෙන්නට සිදුවෙනවා සමහරට එකම දෙයක් පිළිබඳව අවුරුදු 10 15 20 වෙනි කාලයක් පුරා ඉන්න අඩුවම වල පැටලි පැටලි කිසිම අස්වැසිල්ලක් නැතුව පවා කටයුතු කරන්නට සිදෙනවා. අනු ලෝක සත්‍ය මේවා අස්වැසුමක් ලබා ගැනීම සඳහා කරන්නේ. ඒකෙන් ලැබෙන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අවශ්‍ය සමහර අය මේ අස්වැසීමක් ලබා ගැනීමට කියලා ඇහැට ප්‍රිය රූප ශ්‍රේෂ්ඨා කටයුතු කරනවා කනට ප්‍රිය ශබ්ද නාසයට ප්‍රිය ගඳ සුවඳ දිවට ප්‍රිය රස කායට දැනෙන ප්‍රිය ස්පර්ශ ශ්‍රේෂ්ඨා කටයුතු කරනවා ඒ තුنين අෂ්ටසිල්ලක් ලබන්නට පුළුවන් කියන හැඟීමෙන් යුතුය එතකොට ඒ එම ශ්‍රේෂ්ඨා කටයුතු කිරීම තුළින් මේ ප්‍රිය අරමුණු ලැබීමෙන් යම් ශේෂලෝ ආස්වාදයක් සාවකාලික වශයෙන් ලැබෙනවා ලැබෙන්නට පුළුවන් නමුත් ඒ සාංශාලික ආස්වාදයට වඩා ඒකෙන් ලැබෙන ආදීත්වය දෙහිමින් වැඩි. ඇහැට ප්‍රිය රූපයක් දැක්වාට පස්සේ සමාගයේ සිත තුළ ඇලීමක් ඇති වුණා නම් රාගයක් ඇති වුණා නම් බැඳීමක් ඇති වුණා නම් සමාජ සිත තුළ ශ්‍රණශීමක් නෙවෙයි තියෙන්නේ. සිතේ දැවිල්ලක්, දැවිල්ලක් පරිලාහයක්. ඒක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්න බෑ හිතන්නේ ඒවා සත්‍යවත් දේවල් කියලා. සමාජයේ සිටද සැනසීමක් සොයා සම්බන්ධ නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් නිවිලා තියෙන තොන සැනසීලා තියෙන තොන. එහෙම නෙවෙයි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ ඇත්ත ප්‍රිය රූපයක් දැකලා රාලාදී සිටිවිලිය ආවට පස්සේ සිත කැළඹෙනවා සිත තුළ අස්තසිල්ලක් කවදාවත් ඇතිවන්නේ ඇසට පෙනෙන රූපයක් දැක්කාට පසුව තම අපේ කරන රූපයන් නම් දැක්කේ ඒ තුළින් තමයි විශාල මානසික පීඩනයක් ලැබෙන්නේ. සමහරට තරහ එන්නත් පුළුවන්. පලි ගැනීම වෙන අදහස් එන්නත් පුළුවන්. කෝපය, වෛරය, ඊර්ෂ්‍යාවන් කවර දෙයක් හරි ඇති වෙන්නත් පුළුවන්. ඒකක්වත් හිතට සනසීමක් දෙන දෙන දේවල් නෙවෙයි. කන්තහන ශබ්දත් එහෙමයි ශබ්ද තුළින් තමා ඊටාම ප්‍රියකර ශබ්දයක් හඳුන සුළු ආස්වාදයක් ඒ අවස්ථාවේදී ලැබෙන්නත් පුළුවන් ලැබුණාට ඒක తాවකාලික ඒකාන්තකින් ඒකත් සමතර වේ ශබ්දයේ ඇසීම නිසා සමාධිය සිත තුළ යම් කිසි තණ්හාවක් දැනෙලා යම් කිසි කායික ක්‍රියාව හෝ වාචික ක්‍රියාව හෝ මානසික ක්‍රියාව සිදු කළා නම් ඒ ක්‍රියාදාම තුළින් නැවත නැවත සංසාරික දුක් විඳින්නට සිදු වෙන නිසා එතනත් ඇත්ත වශයෙන්ම අස්වැසිල්ලක් නෙවෙයි තිබෙන්නේ. සමහරට තමා ප්‍රිය නොකරන ශබ්දයක් තමාට ඇරුණා නම් එහෙම එදෙලම සිතට සැනසීමක් නෙවෙයි සිතට විශාල දොරක් දෙන්න. අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙම තමයි. නාසයට ප්‍රිය ගඳ සුවඳ, දිවට ප්‍රිය රස ආදී ශේෂයා කටයුතු කිරීම තුළින් ලැබෙන්නේ ඒ වාගේ ආදීනමයි. කායට ලැබෙන ස්පර්ශ ගැනත් එහෙමයි. කායට ලැබෙන ස්පර්ශ තුළින් යම්කිසි අස්වැසින්දක් ලබා ගැනීම කියලා හිතලා දෙමාපියෝ තමන්ගේ දූ දරුවන්ට විවාහ ආදී දේවල් කරවල දෙනවා. සමහර සමහර දේවල් ආදී දේවල් වලට ඇතුල් වෙනවා මේවා සමහර විට පබලෙන් දෙකට වැටීමක් බඳු තත්යකට පත්වන්නලපත් වීම සිදුවනවා ඒකෙන් අශස්සිල්ලකට වඩා බොහෝ දුරට දුක් වේදනා කරදර විඳින්නට ඒ ඇයට සිදු වෙනවා සමහරට ජීවිත කාලය පුරා ඉතින් මේ ආදී වශයෙන් අශකනාසයේ දේව ශරීරය යන ඉන්ද්‍රයන්ට ප්‍රිය අරමුණු ලබාගෙන ඒ තුළින් අස්වැසිල්ලක් ලබා ගැනීමට උත්සාහ කළාට ඇත්ත වශයෙන්ම ඒවන් තුළින් ලබා දෙන්නේ දුකක්. ඒවන් අද්භාකෝ ආනන්ද සංස්කාරා ඒවන් අනස්සාසිකාකෝ ආනන්ද සංස්කාරා ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩ තියෙනවා මේ සංස්කාර ධර්ම විශේෂයෙන්ම අනස්සාසිකා කියන්නේ අස්සසිල්ලක් ගෙන දෙන දේවල් නෙවෙයි ඉතින් ලෝක සත්‍යයට ඒව තේරෙන්නේ නැහැ. ඒ නිසා සංස්කාරම උපාදාන කරගෙන කටයුතු කරනවා. මේවා නැතුව ලෞකික ජීවිත ගත කරන්නට බෑ. විශේෂයෙන්ම ගොත ජීවිත ගත කරන්නට බෑ. ලෞකික භෝග සැප සම්පත් ආදී ඔය කියන කරුණ නැතුව. එම නිසා ඒවා පරිභෝග කිරීමේදී සමාවේශිත යම් පමණකට සකසා ගන්නට පුළුවන් නම් ඒ වාසනෙන් ලැබෙන ඒ අස්සසින්න නැති යන කරුණු නැත් තමන්ගේ සිතින් ඉවත් කර ගන්නට පුළුවන් සිතට ශනසිකදායකව ජීවත් වන්න පුළුවන් ශක්තිය ලැබෙන. පළමුවෙන්ම තමන් ඇති කර ගන්නට ඕනේ ලද දෙයින් සතුටු වීමේ ගුණය. සන්තුෂ්ඨේ පරමන්දනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ලද දෙයින් සතුටු වෙනවා නම් ඒක විශාලම ධනයක් කියන එකයි අර්ථය. මේකෙන් අදහස් කරන්නේ තමාගේ දියුණුව ලබා ගැනීම සඳහා උනන්දු උත්සුකව කටයුතු කරන්න දෙපා කියලා. නමුත් ලදදෙන් සතුට වෙන කෙනා ලබන අස්සසිල්ල එහෙම ලදදෙන් නොසතුට වෙන සතුට වෙන්නේ නැති කෙනාට කවදාවත් ලබන්නට බැහැ. සමතරව සමාගයේ කර්ම ශක්තිය ගැන තමා නිතර සිහි කරන්නට ඕන. සමහර විට Tamanට නිරන්තරයෙන්ම රෝග පීඩා දෙන දෙන තත්ත්ව උද්ගත වන්නට පුළුවන්. කිසිම එකද අස්වැසිල්ලක් නැතිවන්නට පුළුවන්. සමාජයේ දුව දරුවන් සහෝදර සහෝදරයන් අබුදරවන්න ආදී අය සමාට අකීකරු වීම ආදී නිසා කිසිම අස්වැසිල්ලක් නොදෙබෙන තත්ත්වයක් සිදුට සිතට ඇතුවන්නට පුළුවන්. සමාජයේ වස්තුව දේපල ආදී නිසා කිසිම කිසිම අස්වැසිල්ලක් නැති තත්ත්වයක් සිදු තුළ ජනිත වන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම සිතින් ඒවා ගැන හිතේ තව දුක් වෙනවට වඩා සමාධියේ කර්මය ගැන සිතපත් වීම ඉතාමත්ම සුදුසුයි. අපි කරන ලද කර්මයේ අනුව තමයි අපිට විපාක ලැබෙන්නේ. හොඳ දෙමෝපිය ලබන්නට නම් අපි කර්ම හොඳ කර්ම කරලා තියෙන්න ඕනේ. හොඳ දරුවෝ ලබන්නට නම් අපි හොඳ කර්ම කරලා තියෙනවා. හොඳ සහෝදර සහෝදරයෝ ලබන්නට අපි හොඳ කර්ම කරලා තියෙනවා. ඉපෙන්නට ඕන. අපිට ධනෙ ලැබෙන්නට නම් අපි කණින් දාන ආදී පුණ්‍ය කර්මයක් සිදු කරලා තියෙන්නට ඕන. එතකොට Tamanට රෝග පීඩා කරදර ආදී එනවා නම් Taman කරන ලද අකුසල කර්ම වල විපාකයක් වශයෙන් මේක එන්නේ. විශේෂයෙන්ම සත්‍යයන්ට හිංසා පීඩා කිරීම නිසා නිරන්තරයෙන්ම රෝග රෝග පීඩා වලට බඳුන් වන්නට සිදු වෙනවා. එම නිසා මේ කර්මය ගැන ශේපක් කරන්නට පුරුදු වෙන එක සාමාන්‍ය සුදුසුයි. එහෙම කර්මය ගැන ශේපක් කරන කෙනාට සමාජයේ සිත තුළ තියෙන ඒ අශ්‍රශීලක් නැති එක නැති කරගන්නට පුළුවන්. මගේ කර්මයට අනුව මෙන්න සිදු වෙනවා කියලා හිතනකොට හිතට සරමකෝ හෝ සංසියමක් ලබා ගන්නට ඒ කර්ම හේතු වෙනවා. ඊළඟට මේ බාහිර වස්තුව බාහිර දේවල් සිතින් අල්ලාගෙන ඕනෑමට වඩා අනවශ්‍ය ආකාරයෙන් සදින් සිතින් අල්ලාගෙන ඉන්න එක අඩු කරගත්තොත් එහෙම ඒකෙන සමාත අශ්‍රසිල්ලා ලබා ගන්නට පුළුවන් යම් කිසි කෙනෙක් හෝ යම් කිසි දෙයක් පිළිබඳව සිතින් සදින් අල්ලාගෙන උපාදාන කරගෙන සිටින ප්‍රමාණය වැඩි වෙන තරමටම ඒ දේ තුලින් හෝ ඒ කෙනා තුලින් සමාත ලැබෙන දුක අනශාසික ස්වરૂපය වැඩි වෙනවා. ඒකෙන් යම් කිසි සමාජ සතුටක් මේ ශනසීමක් නෙවෙයි ලැබෙන්නේ. විශාල වශයෙන්ම දුකක් විඳින්නට සිදු වෙනවා. සමාජයේ උපාදානය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දුක වැඩියෙන් වැඩියෙන් අත්දකින්න සිදු වෙනවා. එනිසා පුළුවන් තරම් දුරට මේ සියල්ල කෙරෙහි පවතින උපාදාන සම්දේශිතින් අල්ලා ගන්න එක අඩු කරගත්තා නම් එහෙම ඒකිනුත් Tamanට පුළුවන් ශනිශ්‍රීදායක මිනිසෙකින් ජීවත් වන්න. අනිත් එක හිතන්න ඕනේ මේ සියල්ලම අනිත්‍යයට යන දේවල් කියලා. තමන් සතු යම්තා දේවල් තියෙනවා නම් ඒ සෑම එකක්ම අනිත්‍යයට යන දේවල්. අර කැඩෙන බඩු කැඩෙනවා, බිඳෙන බඩු බිඳෙනවා, අනිත්‍යයට යන දේවල් අනිත්‍යයට යනවා. ඉතින් අපි සතු දේවල් යම් ආකාරයකින් කැඩී බිඳී විනාශ වේ කවර ආකාරයකින් හෝ නැති වී යනකොට සමාජ සිත සැනසෙල්ලක් නැහැ. ඒක නිසා කලින්ම කලින් හිතලා තියෙනවා නම් මේවා සියල්ලම අනිත්‍යයට යන දේවල් කියලා මේ දේවල් අනිත්‍යයට ගියාට පස්ව තමාගේ සිතට පීඩාවක් හේතුලින් ගෙන දෙන්න. ඒක නිසා අනිත්‍ය ගැන සිතපත් කරලා ඒක අවබෝධ කර ගැනීමත් සිතට ශනශීමකින් යුතුව ජීවත් වීමට ඒක උපකාරවන ධර්මයක්. ඒක නිසා පුළුවන් තරම් දුරට මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වરૂපයේ තේරුම් ගත යුතුයි. සබ්බේ මේ තේහි මනාපේ හේනානා භවෝ විනා භවෝති අබින්නම් පච්චේකිතබ්බං කියලා දැක්වූ පාඩයක් තියෙනවා. තමන් සතු ප්‍රිය වූ මනාපෝ සෑම දෙයකින්ම සෑම කෙනෙකුගෙන්ම වෙන්වෙන්නට සිදුවෙන අතහරින්නට සිදුවෙන වෙනස් ස්වභාවයකට පත් වෙනවායි කියන කරුණ නිතර නිතර සිහිපත් කරන්න ඕනේ. සිහිපත් කරන කෙනාට එවැනි සත්‍යයකට මුහුණ පාන්නට සිදුවන සිතට දුකක් පීඩාවක් වෙන්නේ නැහැ. ශනසිල්ල ලබන්නට පුළුවන්, අෂ්ටසිල්ල ලබන්නට පුළුවන්. ඒ උපා අපි අනිවාර්යයෙන්ම මරණයට පත්වන අවස්ථාවක් එනවා. ඒ මරණයට පත්වන එක මේ සියල්ලම අපිට අනිවාර්යයෙන්ම අතහරින්නට සිදුවෙනවා. Taman කොච්චර ආදරය කළත් කොච්චර ඇලිලා බැඳලා හිටියත් කොච්චර ආශාවෙන් හිටියත් ඕනෑම කෙනෙක් හරි ඕනෑම දෙයක් හරි සෑම එකක්ම Tamanගේ ජීවිතයත් එක්ක මරණයේදී අත්හරින්නට සිදුවෙනවා. මරණ මොහොත මරණය කොයි වෙලාවේ අපිට පැමිණෙයිද කියන එක කියන්නට බෑ සමහරට අද ඉන්නවා හිතෙනකොට මැනෙන්නටත් පුළුවන්. ඒ නිසා මේ මරණය ගැන සිහිපත් කරන මේ සියල්ලම අපිට අතහැර දාලා යන්නට සිදුවෙන දේවල් කියන අවබෝධයෙන් යුතුව කටයුතු කරන කෙනාට අක්ෂසිල්ලක් ලබන්නට පුළුවන්. එහෙම නැතුව ඉන්නකට අක්ෂසිල්ල ලබන එක අපහසුකාරයි. අනිත් එක තමයි මේ සිතින් මේවා අල්ලා ගන්න එක. අපේ දැන් ශාරීරික වශයෙන් දුකක් ලැබෙනවා මේක සිතින් අල්ලා ගන්නවා මම මෙහෙම රෝග පීඩාවකට බඳුන් වෙලා සිටිනවායි මට මෙහෙම රෝගයක් තියෙනවායි කියලා එහෙම ඒ ගැනම සිත සිතා ඉන්න කෙනාට සිතට අශ්‍රසින්දක් නැහැ වෙන දෙයක් තියා අපිට හොද්ද රෝගයකින් පෙළෙන කෙනෙක් කියලා එයා ඒ හොද්ද රෝගයේ සමීප වුණත් ඒ ගැනම නැවත නැවත හිතනවා නම් මට මෙහෙම මම මෙහෙම රෝගියෙක් මට මෙහෙම රෝගයක් තිබුණායි කියලා ඒකම නැවත නැවත රෝගය ඇතිවීමට හේතු උපකාර වන කරුණක් වන්නට පුළුවන්. ඒකට ශනසිල්ලක්. ඒක නිසා මේ සමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුنين සිදුවන යම් යම් අනිෂ්ට විපාක ගැන ඒ සිතින් අල්ලගන්නේ නැතුව මේක තමයි මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය කියලා තේරුම් අරගෙන මේ ස්වභාව ධර්මයන් ස්වභාව ධර්මයෙන් බාර කරන සිට නිදහස් කරගෙන ඉන්නට පුළුවන් නම් එවැනි කෙනාට විශාල සැනසීමක් ලබන්න පුළුවන්. තමන්ගේ ශරීරය මම කියලා හිතුවට මගේ කියලා හිතුවට එහෙම එකක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම Taman ඕන විදිහට පවතින නැති දෙය ශරීරයේ ස්වභාව වශයෙන් ඒක පලනිසා ඇතිවන ක්‍රියාදාමය. ඒ වගේම තමයි තමන්ගේ සිතත් මම මගේ කියලා හිතුවට එකක්වත් මම හෝ මගේ නෙවෙයි ඒක ස්වභාව ධර්මතාවයන් හේතුන් නිසා හටගන්න ඵල ධර්මතාවයන්. ඉතින් මේ රූපයත් වේදනාව සංඥා සංකාර විඥාන කියන ශේෂස්කන්ධන් ස්වභාවික ධර්ම ස්වභාවික වශයෙන්ම හේතුන් නිසා පහළ වන ධර්ම. මේවාට මම කියන එක මගේ කියන හැඟීම ආරෝපණය කරගෙන සිටින බුද්ධයන්ද ඒවා තුළ විශාල දුකක් අත්දකින්නට සිදු වෙනවා. ඒක නිසා මේ ස්වභාව ධර්ම ස්වභාව ධර්ම වශයෙන්ම තේරුම් අරගෙන මේවා එකක්වත් මම හෝ මගේ දේවල් නෙවෙයි මේවා හැටි මෙහෙම තමයි මේකේ ස්වභාවය මෙහෙම තමයි කියලා අවබෝධ කරගෙන සිටිනවා නම් චිත්තට විශාල ශනශේමක් ලැබෙනවා. තමන්ගේ ශරීරයට නොඑක ආකාර රෝග පීඩා කරදර එනවනම් Tamanට හිතන්නට පුළුවන් නම් මේ ශාරීරික ස්වභාවය මේක තමයි රෝග පීඩා ගෙන දෙන්නේ. ජරාවට පත් වෙන එක ශාරීරික ස්වභාවය. දුක් ලබා දෙන එක ශාරීරික ස්වභාවය. ඉතින් මේ ස්වභාවය Tamanට හරියට තේරුම් අරගන්න බැරුව මේ මමේ මගේ කියලා හිතන පුද්ගලයාට ඒක විශාල දුකක් අසහනයක් ගෙන දෙන කරුණක් වෙනවා. මේ විදිහට මේ ස්වභාව ධර්ම ස්වභාව ධර්මයේ තුන සිතින් බාර කරොත් එහෙම සිත නිදහස්ව තබා ගන්නට පුළුවන් ශක්තියක් වෙන කෙනෙකුට ලැබෙනවා. එතකොට ඔහුට හෝ ඇයට ලොකු අස්වැසිල්ලකින් යුතුව ජීවත් වන්නට පුළුවන්. මේවා එදිනදා ජීවිතයට එකතු කරගත්තොත් එහෙම මේ හැට ওই ලෞකික බහුභෝග ශත සම්පන්න අතහැරලා ජීවත් වන්නට නොහැකිකම නිසා ඒක කොහෙත්ම හැකියාවක් නැහැ. ඒක නිසා ඒවත් පරිභෝග කරන ගමන්ම ඒවා තුළින් ලැබෙන අක්ෂරසින්දක් නැතිකම නැති කරගෙන ශනසින්දේ ඉන්නට පුළුවන් ශක්තියක් ලැබේ. මේ ඔක්කොම తాවකාලික විශ්ලේෂණ. ඒවල් අර තුවාලයකට සැලැස්සලයක් කලවනවා වැනි දේවල්. ඒකෙන් තුවාලය සඳ වෙන්නේ නැහැ. අපි හිතමු තද්ද බල ලෙඩක් හැදිලා දුකක් විඳින කෙනෙක් කියලා. අපි නිින්දය දෙහෙත් පෙට්ටක් දුන්නොත් ඒ නිදිය නිදාගෙන ඉන්න වෙලාවට ඔහුට කිසිම දුකක් නැහැ. නැත්නම් වේදනානාශක බෙහෙතක් දුන්නොත් ඒ වෙලාවේ ඔහුට කිසිම දුකක් නැහැ. නමුත් ඔහුට හිතන්නට බෑ මගේ රෝගය දැන් නිට්ට නිට්ටාරම සොයලා දැන් මම සනීපෙන් ඉන්නේ කියලා. ඒ වගේ මේවා తాවකාලික විසඳුම්. නමුත් ස්ථාවර විසඳුම් මේවට තිබෙනවා. මෙන්න මේ ස්ථිර විසඳුම් සොයන මාර්ගයක් තමයි මේ අසන ලද ප්‍රශ්නයට ශරීර ස්වාමීන් වහන්සේ පිළිතුරක් වශයෙන් වදාළේ. අශ ප්‍රශ්නේ මොකද්ද අෂ්ඨශිල්ලකට පත් වුණ අය අෂ්ඨශිල්ලකට පත් වුණ අය කියලා කියනවා. කෙතකින් නම් කෙනෙක් අෂ්ඨශිල්ලකට පත් වෙනවද? නැත්නම් කුමන මාර්ගයක් අනුගමනය කිරීම තුළින් කෙනෙකුට අෂ්ඨශිල්ලක් ලබන්නට පුළුවන්? ඕකයි අසන්නද ප්‍රශ්නේ. බුදුරජාණන් ශරීර ස්වාමීන් වහන්සේකට පිළිතුරු වදාරන්නේ මෙලෙසින් යතෝකෝ ආශෝ චන්නම් පස්සායතනං සම්පයං දත්තංගමං දස්සාදං ආදීනවං නිස්සාරණං යතා භූතං පජානාති එත්තවතකෝ ආශෝ අස්සසම්පත්තෝ හෝති යම් වෙතක වික්ෂක් කවරෙක්කෝ වික්ෂක් නෙවෙයි ඕනම කෙනෙක් කවරෙක්කෝ මේ පස්සායතන හයේ සමුදය අත්සංගමයේ කියන්නේ ඇතිවීමේ හේතුව ඒක නිරුද්ධ වී යාම. ඒ අෂ්ඨාගංච ආදීනවංච නිස්සාරණ්ඩ. ඒවෙන් ලැබෙන ආස්වාදය, ඒවෙන් ලැබෙන ආදීනවය සහ ඒ වගේ සිත නිදහස් වීම කියන නිස්සාරණය කියන කරුණු හරියට අවබෝධ කරගත්තා නම් එතකින්ම කෙනෙකුගේ සිත තුළ ස්ථාවර වූ අර తాවකාලික නොවන අෂ්ඨ සිල්ලක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පස්ස ආයතන හය කියන්නේ සක්ක සම්පස්ස ආයතනය, සෝත සම්පස්ස ආයතනය, ගාහන සම්පස්ස ආයතනය, දිවවා සම්පස්ස ආයතනය, සහය සම්පස්ස ආයතනය සහ මනෝ සම්පස්ස ආයතනය. අශකනනාශය දිව ශරීරය මනස කියන ඒවාම තමයි මේවට මේ පස්ස ආයතන කියන වචන එකතු කරලා ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ. ඇසට අපිට කියන්නත් පුළුවන්, චක්කෝ කියලා කියන්නත් පුළුවන්, චක්කෝ ප්‍රසාද රූපේ කියලා කියන්නත් පුළුවන්. චක්කු වස්තු කියන වචනේ පාවිච්චි කරනවා චක්කු ద్వාර කියන වචනයත් පාවිච්චි කරනවා චක්කායතනය කියන වචනයත් පාවිච්චි කරනවා මේ අවස්ථාවට සුදුසු සුදුසු පරිදි මේ වචන විවහාර කරන්න. එතකොට ඇහැට රූපයක් පෙන්වනාට පස්සේ චක්කු විඥානය ඇති වෙනවා. චක්කුංච පටිච්ච රූපේ සුප්පදිතේ චක්කු විඥානං එතකොට ඇසයි රූපය නිසා චක්කු විඥානය පහළ වෙනවා ඉන්නම් සංගත චක්ක සංපස්සෝ ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන කොටස් තුනේ එකතුවට තමයි චක්කු සංපස්සය කියලා විවහාර කරන්නේ එතකොට ඒ චක්ක සංපස්සේ නිසා සමාගයේ සිට තුළ යන්තාන් නාම ධර්ම සමූහයන් ඇති වෙනවනම් ඒ සියල්ලම එකතු වුණාට පස්සේ තමයි චක්ක සංපස්ස ආයතනය කියන වචනේ හැදෙන්නේ. චක්ක සංපස්ස ආයතනය කියන්නේ ඒකට. එතකොට චක්ක සංපස්සේ නිසා පහළ වෙන ආයතනය කියන එකයි චක්ක සංපස්ස ආයතනය කියන එකේ සාමාන්‍ය අර්ථය. දැන් ඇසට රූපයක් පෙනුනාට පස්සේ පළමුවෙන්ම දක්ව විඥානය ඇති වෙනවා දැනීමක් ඇති වෙනවා මේ රූපයේ පිළිබඳ දැනීමක් කෙනෙක් වේශිත තුළ පහළ වෙන එකයි දක්ව විඥානය කියන්නේ එතකොට ඇසයි රූපයයි දක්ව විඥානය කියන තුනට ඒ තුනේ කොටස් තුනේ එකතුවට තමයි සක්ක සංපස්සේ කියන්නේ මේ සක්ක සංපස්සේ ඇතුණාට පස්සේ රූපය අපි හඳුනා ගන්නවා රූප සංඥාවක් ඇති වෙනවා මේ දැක්කේ මෙහෙම දෙයක් මෙහෙම දෙයක් අඳුරන කෙනෙක් නරක කෙනෙක් හොඳ කෙනෙක් කැත කෙනෙක් ලස්සන කෙනෙක් අසවල් පාට අසවල් දේ ආදී වශයෙන් හඳුනා ගන්නවා. ඒ හැටට දැකපු රූපේ හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්තාන් පසුව ඒ ඇසට දැකන රූපය පිළිබඳ විවිධ ආකාර වේදනා ජනිත වෙනවා. තමන් ප්‍රිය රූපයක් දැක්ක තමන්ට ප්‍රිය රූපයක් දකින්නට ලැබුණා නම් එහෙම තමන් ඒකට ඇලෙනවා නම් ප්‍රිය කරනවා නම් ආස්වාදයක් ලැබෙන්නත් පුළුවන් ඒ දකින්න ලද රූපේ තුළ. තමන් අප්‍රිය රූපයක් දැක්කා නම් තමන් කැමති නැති තමන් හසුරුකම් කරපු කෙනෙක් දැක්කා නම් එහෙම එතකොට තමන්ට නොසතුටක් සමනාපයක් වෛරයක් වෙන දෙයක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට දුම්නස් වේදනාවක් ගෙන දෙන්නේ. නැත්නම් මඳහත් වේදනාවක් ගෙන දෙන්න පුළුවන් ඇලීමකුත් බැඳීමකුත් මොකක්වත් නැතුව. ඒ දකින ලද රූපය ගැන සිතිවිලි ඇති කරගත්තා නම් මෙවැනි කෙනෙකුට ඒ කියන්නේ ඇලීමක් බැඳීමක් කිසිවක් නැතුව උපේක්ෂිත සිතිවිලි ඇති කරගත්තා නම් එතකොට උපේක්ෂා වේදනාවක් ගෙන දෙනවා. ඒකෝට ඇත්තට රූපය දැකලා දැන් මේ විදිහට වේදනාවක් වේදනාවක් නැති වුණාට පස්සේ සැප වේදනාවක් ලැබුණොත් එහෙම ඒ සැප වේදනාවට ආශා කරන ඒක නිසාම ඒ සැප වේදනාව ගෙන දුන්නේ ඇත්තට පෙනෙන රූපය නිසා බැවින් ඒ රූපයටත් ආශා කරනවා. සමහරට ඒ දැක්මේ ලද රූපේ නිසා සමහරට දුක් වේදනාවක් ගෙන දුන්නා නම් ඒ දුක් වේදනාවට ගැටෙනවා ඒ වගේම තමා දැකින ලද රූපේ කෙරෙහි ගැටෙනවා මෙසේ ඇලීම් ගැටීම් තමාගේ ශරීරවල ඇති වෙනකොට ඒ දකින ලද රූපේ පිළිබඳව නොඑක ආකාර ශිතේලී ගණනය වෙනවා ශිතේලී ඇති වෙනවා ඒ නොඑක් විදියට සමන්ත ආදරයක් ආම්බියක් වෙන දෙයක් ආවනම් ඇලීමක් බැඳීමක් වෙන දෙයක් ආවනම් ඇති වෙන සිටිවිදි මේ ඇයට අමුතුවෙන් අප විස්තර කරන්නට අවශ්‍ය නැහැ තේරෙන කරුණ. ඒ වගේම තමයි Tamanට අමනාපයක් මොම නුරුස්නා බවක් තරහවක් වෙන දෙයක් ආවනම් එහෙම එතකොට Tamanගේ සිත තුළ කවද කවදා ආකාරයේ සිටිවිදි ඇති වෙනවද කියන කාරණාවත් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්. මේ විදිහේ නොඑක් ආකාර සිටිවිදි සමාගයේ සිත තුළින් පහළ වෙනවා. මේ සිතිවිලි පහළ වෙනකොට එතනින් නතර වෙන්නේ ඒකේ නොඑක ආකාර වචන පිට කරන්නට පුළුවන් නොඑක ආකාර සිතිවිලි ඇති කරගන්නට පුළුවන් නොඑක ආකාර කායික ක්‍රියා සිදු කරන්නටත් පුළුවන් මේ මේ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන විට සමාගයේ සිත තුළ සිතිවිලි ධර්ම තමයි ඇතිවන්නේ සිතක් ඇතිවුනේ නැත්නම් කයින් වැඩ කරන්න දැන් කායික ක්‍රියා කරන්නට බෑ සිතක් ඇතුනේ නැත්නම් වචන පිට කරන්නට බෑ. ඒක නිසා ඒ අවස්ථාවේ මානසික ධර්ම, ත්‍යික්ෂික ධර්ම සිතතුල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ සියල්ලම අසත රූපේ පෙන්ලා චක්ක විඥානය ඇතුළ චක්ක සංපස්සේ පහළ වුණාට පසුව මේ කියන ලද ඒ කලින් කියන ලදේ සියලුම කරුණු එකට අරගෙන කතා කරනකොට අපි ඒකට කියනවා චක්ක සංපස්සායතනෙ කියලා. මේ වගේම තමයි කනට ශබ්දයක් ඇසුනාට පස්සේ ඒ ශබ්දයේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒ දැනීමකට තමයි ශ්‍රෝත විඥානය කියන්නේ. ඒ සෝත විඥානය ඇති වුණාට පස්සේ එතන සෝති සම්පස්සේ දැනිට වුණා. අන ශබ්දය ඒ දැනීම කියන කොටස් තුනේ එකතුවට තමයි සෝත සම්පස්සේ කියන්නේ. මේ සෝත සම්පස්සේ ආවට පස්සේ ඇති වුණාට පස්සේ ඒ ශබ්දේ හඳුනා ගන්න. මේ අශ්‍රවල් ශබ්දයක්, හොඳ ශබ්දයක්, මිහිරි ශබ්දයක්. නැත්නම් මට දැන්නා මට විවේමාව විවේචනය කළාදී නරක ශබ්දයක් ආදී වශයෙන්. අශබ්දේ වචනයක් ආදී වශයෙන් මේ ශබ්දේ හඳුනා ගන්න. ඒ සම්බ්බේ හඳුනාගත්තු ආකාරයට අනුව Tamanට සැප හෝ දුක් හෝ මඳහත් හෝ වේදනාවල් ඇති වෙන්නත් පුළුවන්. අපි හසන ලද ශබ්දය හොඳ එකක් මිහිරි එකක් කියලා හඳුනාගත්තා නම් සුඛ වේදනාවක්. මේ හසන ලද ශබ්දය නරක එකක් අසබ්ද එකක් ආදි වශයෙන් හිතවනම් දුක් වේදනාවක්. ඒ කිසිවක් නැතුව උපේක්ෂිත වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. මේ සැප දුක් මඳහත් වේදනා ආදී වේදනා ධර්මයට උනාට පස්සේ කනට ඇහෙන ශබ්දය තුනේ සැප වේදනාවක් ඇති වුණා නම් මේ සැප වේදනාවටත් ආශා කරන ඒ වගේම මේ සැප වේදනාව දෙන දුන්නේ ශබ්දේ නිසා දැනෙන ඒ ශබ්දයටත් ආශා කරනවා ඒ ශබ්දයට ආශා කරන නිසා තමයි ඔය මිනිස්සු සින්දු ආහා සතුටු වෙන්නේ සංගීත ආශාසා සතුටු වෙන්නේ ශබ්දයේ තුලින් සතුටක් ලැබෙනවා ඒක නිසා ශබ්දයේ සතුටටත් ඒ වගේම මේ සතුට ගෙන දෙන ශබ්දයටත් ආශා කරනවා නරක ශබ්දයක් ඇතිවෙනොත් එහෙම තමන් අප්‍රේ කරන තමන්ට කොහෙත්ම තමන් අකමැති ශබ්දයක් ඇතිවෙනොත් එහෙම එතකොට ඒ ශබ්දයේ කෙරේ ගැටෙනවා ගැටෙනකොට මේක ආකාශයේ ධම්ම ජනිතේන. මෙසේ ඇලීම් ගැටීම් ආදී චිත්ත සංස්කාර ධර්ම සිදුවේ ධර්ම සමාගයේ සිට වලින් ඇති වෙනකොට ඒ පිළිබඳව කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා. ඒ කායික වාචික මානසික ක්‍රියාවන් සිදු කරන විට සිත තුනේ සිටිවිලි ධර්ම සමූහයක් ගලාගෙන යනවා. මෙන්න මේ ඔක්කොම දේවල් එකට අරගෙන කතා කරනකොට අපි අපි කියන එකට සෝත සම්පස්සායතනය කියලා. සෝත සම්පස්සේ නිසා ඇති වූ පහළ වූ ආයතනය කියන එකයි සෝත සම්පස්සායතනය කියන්නේ. මේ විදිහට නාසයට ගඳ සුවඳ ආවට පස්සේ ගාහන සංපස්සායතනෙ ඇති වෙනවා. දිවට රසක් ගෑවුනාට පස්සෙ ජීවා සංපස්සායතනෙ දැන්තවන. කායත යම්කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ කාය සංපස්සායතනයත් මනසට යම්කිසි අරමුණක් තේපත් වුණාට පස්සේ මනෝ සංපස්සායතනයත් ඇති වෙනවා. දැන් ඔය ස්පර්ශ හය නිසා පස්ස ආයතන හයක් ගණිත වෙන බව මේ ඇයි දැන් තේරෙන්න ඕන. චක්ක සංපස්ස ආයතන ආදී ඒ හය මොකක්ද කියලා මේ ඇයි දැන් අවබෝධ වන්න ඕන. මේ චක්ක සංපස්ස ආයතන සම්බය දකින්න ඕන. ඒ ඇතිවීමේ හේතුව මොකක්ද කියලා. එතකොට ඇහැට රූපයක් පෙන්ලා චක්ක විඥානය කියලා චක්ක සංපස්සේ ඇති වෙච්ච නිසා ඊට පසුව පහළ වූ සිතේ ධර්ම සියල්ලම නාම ධර්ම පහළ වුණායි කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒ චක්ක සංපස්සායතනයේ ඇතිවීමට අනිවාර්යයෙන්ම චක්ක සංපස්සේ තිබිය යුතු ඒක හේතුව. සෝත සංපස්සේ තිබිය යුතුයි සෝත සංපස්සේ නිසා පහළ වන සිටිවිලි ඇතිවීම. ඒක නිසා සෝත සංපස්සායතනයේ ඇතිවීමට සෝත සංපස්සේ හේතුව. නාසයට ගඳ සුවඳක් හැමෙලා ඒ පිළිබඳ ස්පර්ශයක් පහළ වුණාට පස්සේ තමයි ඒ ගඳ සුවඳ පිළිබඳ සිතේදී ඇතිවෙන්නේ. ඒක නිසා ඒ ගඳ සුවඳ පිළිබඳ පහළ වෙන ගාන සංපස්සාතන නැමැති සිතේ ධර්මයන් ඔක්කොම ඇතිවීමට අර ගාන සංපස්සේ ගඳ සුවඳ ඇවිල්ලා ඒ නාසය වැඩිලා ඒ පිළිබඳ දැනීමක් ඇති වෙලා පහළ වන ස්පර්ශය ඇති වෙන්නතෝ. දිවට රසක් ගෑවිලා ඒ නිසා පහන ස්පර්ශය ඇති වුණාට පස්සේ තමයි රස ගැන සිතිවිලි ඇති මේ විදිහට මේකට තේරුම් ගන්නට පුළුවන් දැන් මේ ස්පර්ශය අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන මේ ස්පර්ශ ආයතන පහළ වීමට කියලා. මේක තිබූ පමණින්ම ඒ කියන්නේ ස්පර්ශයන් තිබූ පමණින් ස්පර්ශ ආයතනයක් වෙන්නේ නැහැ. අපගේ සිත තුළ මානසිකාර තිබෙන්නවා. ඇහැට රූපයක් දැක්ක පමණින්ම ඒ රූපය ගැන සිතවිලි පහළවන්නේ. දැක්කා අපි ඒක ගණන් ගන්නෙත් නැතුව යන්නත් පුළුවන්. නැත්නම් දැක්කා ඒ ගැන කිසිම සිතවිල්ලක් නැතුව අපිට ඉන්නත් පුළුවන්. දැනීම මාත්‍රයෙන්ම නවතිනවා සමහර විට. ඒ ගැන කිසිම සිතක් හිතන්නේ නැහැ. මේ රූපය හොඳ එකක් නරක එකක්. ඒ මොකක්වත් හිතන්නේ නැහැ. දැක්කා එච්චරයි. එතකොට ඒ සම්පස්සේ තිබුණා පස්ස ආයතනයක් බවට පත්ුන්නේ පස්ස ආයතනයක් බවට පත්වන්නට මේ ඇහැට දැකපු රූපයේ පිළිබඳ මෙනෙහි කිරීම මානසිකාරය පවත්වන්නට සිදු වෙනවා. මේ මානසිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබෙනවා යෝනිසෝ මනසිකාර සහ අයෝනිසෝ මනසිකාර කියලා. ඇහෙට දැක රූපයේ පිළිබඳව නුවණ නැතුව මෙනෙහි කිරීම කරන්නට පුළුවන්. මේ ආක නිත්‍ය දෙයක්ය, මේක සැප දෙයක්ය, මේක ආත්ම දෙයක් මේක ලක්ෂණ දෙයක් ආදී වශයෙන් හිතනවා නම් මේක යෝනිසෝ මනස්කාරයක් නෙවෙයි අයෝනිසෝ මනස්කාරය මේවා අනිත්‍යයි මේවා දුක්ඛය මේවා අනාත්මයි මේවා සුද්ධය ආදී වශයෙන් සිහිපත් කරනවා නම් ඒක යෝනිසෝ මනස්කාරයක් නුවණින් මෙනෙහි කිරීම. එතකොට නුවණ ඇතුව හෝ නුවණ නැතුව මෙනෙහි කිරීමක් අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන. අර චක්කු සංපස්සේ ඇති වෙලා ඒ තුලින් චක්කු සංපස්සයක් දැන් තෙවීම. කනට ඇහෙන ශබ්දයක් වෙන සෝත සංපස්සේ ඇතිවෙන් ඇති වෙන්න ඕන සෝත සංපස්සාය එතන ඇතිවීමට නමුත් කනට ශබ්දයක් ඇසීම පමණින්ම අපිට ඒ පිළිබඳ සිතේ දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඒ අසනබ ශබ්දයේ පිළිබඳ මෙනෙහි කිරීම අපි කරන්න අපි කරන්නට ඕන. ඒක නුවණින් මෙනෙහි කරන්නත් පුළුවන් නුවණ නැතුව මෙනෙහි කරන්නත් පුළුවන් යෝනිසෝමනසිකාරෝ අයෝනිසෝමනසිකාරෝ වලින් මෙනෙහි කරන්නට පුළුවන්. එහෙම මෙනෙහි කිරීම නිසා තමයි තමන්ට ඒ අසනබ ශබ්දයේ පිළිබඳ විවිධ සිතිවිලි දැනිටවන්නේ. අර කලින් කියපු ආකාරයෙන් නාම ධර්ම පහළවන්නේ. මේ අනිත් ඉන්ද්‍රියයන්ත් මෙහෙමයි. එතකොට ඒ ස්පර්ශ ආයතන ඇතිවීමට තිබිය යුතු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ස්පර්ශයේ තිබෙන්නට ඕන. ඒ එක දෙවෙනි එක තමයි අපේ සිත තුළ මෙනෙහි කිරීම තිබෙන්නට ඕන. මෙනෙහි කරන්නට ඕන. නැත්නම් ඒ පිළිබඳ සිතුවිලි මේක තිබුණත් ඒ පස්සයක් කියන මෙනෙහි කිරීම තිබුණත් රහත් කෙනෙක් වාගේ කෙනෙක් ඉන්නවා නම් එයා එවැනි කෙනෙකුට ඇතට රූපයක් දැක්කාට පස්සේ ඔය කියන ආකාරයේ සිටිවිලි එන්නේ. නිරායයෙන් සිටිවිලි එන්නේ. ඕනකමකින් හිතන්නට පුළුවන් නමුත් නිරායයෙන් ඉන්නේ. කන ශබ්දයක් අහුනට පස්සේ කිසිම සිටිවිල්ලක් එන්නේ නැහැ දැනීමක් ඇති වෙනවා එච්චරයි. නාසයට ගඳ සුවඳක් ආවමත් එහෙමයි දිවට රසක් ගෑවුනාම කායට ස්පර්ශයක් දැනුනාම මනසෙන් මේ දේවල් හිතෙන්නේ නැහැ හිතුනොත් එහෙම ඒක එතනම නවතිනවා ඒ පිළිබඳ දිගින් දිගට ගැට ගැසි ගැසි ගැට ගැසි ගැසි යන සිතිවිලි සමුදායක් ගලාගෙන යන්නේ ඒකට හේතු වෙන්නේ ඒ රහස් වන්නේ අවිද්‍යාව නොදක්කම දුරු කරලා තියෙන නිසා අවිද්‍යාව දුරු කරපු කෙනෙකුගේ සිත තුළට චක්කු සංපස්සේ තිබුණා චක්කු සංපස්සායතනයක් ඇති වෙන්න ඉඩක් නැහැ. සෝත සංපස්සේ තිබුණා සෝත සංපස්සායතනයක් ඇති වෙන්න ඉඩක් නැහැ. નિરાයාසයෙන් ඇතිවන්නේ. ඒක නිසා අවිද්‍යාව කියන එකත් අනිවාර්යයෙන්ම මේ ස්පර්ශ ආයතන ඇතිවීමට හේතු පාදක වන කර්මයක්. දැන් මේ ඇයට අපි කියවා ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ ඒ රූපයේ පිළිබඳ ඇලීමක් බැඳීමක් ගැටීමක් විවිධ සිතිවිලි ඇති වෙන්නට පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම උපමාවක් කියලා දෙනවා මේක මතක තබා ගන්න. කිරි තියෙන ගහක් අපි කියන රබර් ගහක් හරි ඔය අරලිය ගහක් වැනි මේ ගස්වල කිරි තියෙනවා. මේ ගහකට යන්තම් හරි ආයුධයකින් කැපීමක් හරි සුළු සීරීමක් හරි මොකක් හරි තුවාලයක් කළොත් ඒ වහාම කිරි එනවා. ඒ කිරි ගලාගෙන යනවා. බුදුහාමුදුරේම කියන. ඒ හේතුව මොකද ගහේ කිරි තියෙන නිසා. මේ වගේ ලෝකේ සත්‍යයන්ද ඇහැට යන්තම් ලස්සන රූපයක් දැක්කත් ඇති ඇලීම ඇතිලා ආශාව ඇතිලා නොඑක් දේවල් ඉතින් මනසාගේ ඇතිලා නොඑක් යන්තම් ඇහැට කනට පෙනෙන රූපයක් වෙන්නද පුළුවන් මේ රූප සුන්දරයක් නෝවා නැත්තම් කනට යන්තම් ශබ්දයක් ඇහුණත් ඇති තමන්ගේ හිතට මේ අකමැති යන්තම් ශබ්දයක් ඇහුණත් ඇති මේ ඒකටම තමන්ගේ සිත තුළ අමනාප ගතිය නුරුස්නා ගතිය ඔක්කොම ඇති වෙන්නට පුළුවන් මේ හොස්සාගින් මැස යන්නත් බෑ කියලා ඔය ගමේ ගොඩේ කතා කරන්නේ යන්තම් දෙයක් ආවත් තරහ ගියලා මේවා අර කිරිකහ කිරි තියෙන නිසා කිරිකහට සුවාල කරපු ගමන්ම කිරිනවා ගෙඩයක් සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වરૂපයෝකයි මේ කිරිගහේ අපි හිතමු අස්සස් සම්පූර්ණයෙන් මැරිලා තියෙනවා වේගිලා ගිහිල්ලා තියෙනවා මේක පොරොවකින් කෙටුවත් කිරි බින්දුවක්වත් ඉන්නේ බුදුහාමුදුරේ ප්‍රකාශ කරන ඇයි හේතුව ඒකේ කිරි නැහැ ඒ නිසා වගේ Tamange සිත තුළ ඔය රාග දෝෂ මොහ ආදී ධර්මයන් අයින් කරලා තියෙන කෙනෙකුට මහා විශාල රූපාවත. ඒ කියන්නේ අතිශයින්ම ලස්සන රූපාවත්, අතිශයින්ම ප්‍රිය ශබ්දාවත්, අතිශයින්ම අප්‍රිය ශබ්ද ආදී දේවල් ආවත්. කොච්චර ඉෂ්ඨ අරමුණු ආවත්, අනිෂ්ඨ අරමුණු ආවත් අර ගහේ කිරියන්නේ නැතුව වගේ නොඑක ආකාරව සිටිවිලි ගලන්නේ නැහැ. ලෝක ශක්තියට එහෙම නෙවෙයි ඇහැට යන්තම් රූපයක් දැක්කත් ඇති නොඑක සිටිවිලි ඇති. කනට යන්තම් ශබ්දයක් ඇහුණත් ඇති නොඑක් ආකාර සිටිලි ගලාගෙන යන්නට අනිත් ඉන්දියන්ටත් එහෙම. ඉතින් මේක තේරුම් ගන්න තමන්ගේ සිත තුළ අවිද්‍යාව තිබෙන නිසා මේ ආකාරයෙන් අර ස්පර්ශ ආයතන ඇති වෙනවා කියන කරුණ. ඒ සංපස්ස ආයතන සංදේ. පස්ස ආයතනයන්ගේ ආස්වාදයක් තියෙනවා. ඇහැට රූපයක් පෙනෙලා චක්ක විඥානය කියලා චක්ක සංපස්සේ දැනිත වෙලා ඒ පිළිබඳ සිතේදී පහළ වෙනකොට චක්ක සංපස්සායතන ඇතිවීම නිසා Tamante යම් කෙසේ සුඛයක් ආස්වාදයක් මිහිරක් ලැබෙනවා නම් ඒක තමයි ඒකෙන් ලැබෙන ආස්වාදය කියලා දක්වන්නේ. අපි අපිටම ඇදිතාම ප්‍රිය කරන රූපයක් තමයි දකින්නේ. මේ ප්‍රිය කරන රූපය දැක්කම තමන්ට සතුටක් සම්නසක් දැනෙනවා. යම් කිසි සුළු ආස්වාදයක් ලැබෙනවා නම් ඒක තමයි චක්කු සංපස්ස ආයතනය තුලින් ලැබෙන ආස්වාදය. කනට මෙහෙරි ශබ්දයක් ඇසුනාට පස්සේ යම් කිසි සුඛයක් මිහිරක් ආස්වාදයක් තමන් ක්‍රියේට කරන වින්දනයක් ලැබෙනවා නම් අන්න ඒ වින්දනය තමයි ඒ සෝත සම්පස්සායතනය තුළින් ලැබෙන ආස්වාදය. මේ වගේම තමයි නාසයට ප්‍රිය සුවඳක් හමු වුණාට පස්සේ යම සමාට යම් කිසි සුළු හෝ වින්දනයක් ආස්වාදයක් ලැබෙනවනොත් වින්දනය කියන්නේ සැප දුක් දෙකටම භාවිතා කරන එකක්. මෙතන මා පාවිච්චි කළේ සැප පැත්තට පමණයි. සුඛය ආස්වාදයේ ගෙන දෙන වින්දනයක් ලැබෙනවනම් ඒක තමයි ඒ ගාම සම්පස්සායනය තුළින් ලැබෙන ආස්වාදය. දිවට රසක් තමන් ප්‍රිය කරන රසයක් හමු වුණාට පස්සේ ඒක තුළින් ලැබෙන මිහිර තමයි ජීව සම්පස්සායතනෙන් ලැබෙන ආස්වාදය. කයටත් මෙහෙමයි. කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පසුව ඒකෙන් ලැබෙනවා නම් යම් කිසි ආස්වාදයක්. ඒක තමයි <clears throat> කාය සංපස්සේ තුලින් ලැබෙන ආස්වාදය. මේ ආස්වාදයට තමයි විශේෂයෙන්ම මනුෂ්‍ය ලෝකයේ සත්‍යෝ නොදත් සත්‍යය බොහෝ විට ඇලිලා බැඳලා කටයුතු කරනවා. මනසටත් මෙහෙමයි යම්කිසි ආස්වාදයක් ලැබෙනවා නම් යම්කිසි අරමුණක් වලින් ඒකට ඒක තමයි ඒ ස්පර්ශ ආයතනයෙන් තුලින් ලැබෙන ආස්වාදයේ වශයෙන් හඳුන්වනවා. මේක පහසුවේ මේ තේරුම් ගන්නට ගැඹුරු කාරණාවක් නේ. ඊළඟට මේ පස්ස ආයතනයේ ආදීනවය දකින්නට ඕන. මේක දකින්නට අර ආස්වාදයේ දකිනවා වගේ පහසෙන් හැකියාවක් නැහැ. ඒකට අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රඥාව දියුණු වෙලා තිබෙන්නට ඕන. ඇහැට රූපයක් දැකලා චක්කු සම්පස්සායතනය තුළින් ආස්වාදයක් ඇති වෙච්ච ගමන් ඒ ආස්වාදයේ නිතරම පවතින එකක් නෙවෙයි වහාම නැති යන එක. කනට ශබ්දයක් ඇහිලා ආස්වාදයක් ඇති වෙනවා. ඇති වුණාට ඒක දිගටම දිගටම පවතින එකක් නෙවෙයි ඇති වෙච්ච ගමන්ම නැති වෙන එකක්. අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙමයි ආස්වාදය ඇති වෙනවා ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ස්ථිර නැහැ අනිත් එක. ඒක නිසා මේ ආස්වාද වලට කැමති වෙන පුද්ගලයෝ ඒ ආශාදේ ලබන්නට අවශ්‍ය නම් නැවත නැවත නැවත නැවත ඒ ආශාදේ ලැබෙන දේවල් සර්ෂා කටයුතු කරන්නට ඕනේ. ඇහැට ප්‍රිය රූපයක් දැකම ලැබෙන ආස්වාදයේ ස්ථිර එකක් නම් හැම දිගටම පවතින එකක් නම් මේ කරදර මොකක්වත් නැහැ. ඒක නැති වෙනවා. ඒක නිසා ආයෙත් ඉතින් නැවත ඒ රූප බලන්නට ඕන. කනට ශබ්දයක් ඇහෙලා ලැබෙන ආස්වාදය එතනම නැති වෙනවා. ඒකෙන් නැවත ලබන්නට ඕන නම් අපි මේ සින්දුවක් කාලා ආස්වාදයක් ලැබෙනවා කියලා සින්දුවේ ඉවරනකොට ආස්වාදය ඉවරයි. ඒක ලබන්නට ඕන නැවත නැවත ඒ සින්දුවේ තින් අහන්නට ඕන. ඉතින් මේ නැවත නැවත කරන්නට සිදුවෙන එක දුකක්. ඒක සැපක් නෙවෙයි. ඒක නැති වී යන එකක් දුකක්. ඒ ආස්වාදේ නැති වී යන එකක් දුකක්. ඒකත් ඒකේ තියෙන ආදීනයක් තමයි. ඊට අමතරව මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට අරමුණු හැමෙලා ඒ වාතයෙන් ලැබෙන ආස්වාදයට ඇලීම නිසා මා කලින් කියවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා කියලා. ඒ වගේම ගැටීම් නිසා කායික වාචික මානසික ක්‍රියා කරනවා. මේ ඔක්කොම කර්ම ශක්තිකාර දැස් කිරීම. අවිද්‍යාව නිසා කන්න සංස්කාර රැස්වීමක් උතන සිදුවන්නේ. ඒක තුළින් නැවත නැවත සංසාර දුක් විඳින්නට වෙනවා. ආයෙත් උපදිනවා. උපදී උපදී නැරි මැරි සංසාරේ ගමන් කරන්නට වෙනවා. එතකොට ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් ඔක්කොම සංසාරික දුක් විඳින්නට Tamanට සිදුවෙනවා. මේක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා ඒ බාහිර අරමුණු වලින් අරමුණුම අල්ලාගෙන දඟලනවා බාහිර රණමුණෙන් තුලින් ලැබෙන ආස්වාදයේම දුක දෙයක් කියලා හිතාගෙන දඟලනවා. සත්‍ය වශයෙන් මෙතන දුක්ඛ සමුදය සත්‍යය ප්‍රයත්නක වань. ඒ තුලින් තමයි නැවත නැවත ඉපදීම ගෙන දෙන්නේ. මේ ඉන්ද්‍රිය හය තුලින් තමයි නැවත නැවත ඉපදීමේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ස්වરૂපය රඳාපවතින්නේ. ඒක නිසා මේක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට බෑ. ඒ එම නිසාම මේ බාහිර අරමුණු තමන්ගේ ඉන්ද්‍රිය ධම් වෙන තේතුන් ලැබෙන ආස්වාදාදී දේවල් උපාදාන කරගෙන කටයුතු කරනවා. මේ පස්සායතනයෙන් ලැබෙන ආදීනමේ අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. මේ තුළින් අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ සංසාරේ පුරා සසර දුකට ඇදලා දැම්මා. සමහර විට සතර අපායේ වැටිලා දික්ක ඉඳපු දුක අනන්තයි අප්‍රමාණයි කියන්නත් බෑ. ඇහැට පෙනෙන ප්‍රිය රූප දැකලා ආස්වාද කිරීම නිසා අපාවල වැටෙන විඳපු දුක, പ്രേත ලෝකවල ඉඳලා වැටෙන විඳපු දුක, නැත්නම් තිරිසන් ලෝකවල මේලා විඳපු දුක මෙතකයි කියන්නට බෑ. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඇහැට ප්‍රේ රූප දැකලා උඹ ආස්වාද කරනවට වැඩිය හොඳයි. මේ සත්‍යච්ච යකඩ උලක් අරන් උඹලගේ ඇස් වලට ඇනගනින්න ඒක ඊට වඩා හොඳයි. මොකද ඇහැට ප්‍රේ රූපේ දැකලා ඒකට ආස්වාද කර කර ඉන්න විට ඔබලා මැරුණොත් එහෙම නැත්නම් මැරෙන විට එවැනි දෙයක් ශීපත් වුණොත් එහෙම නියත වශයෙන්ම අපායේ හෝ නැත්නම් තිරිසන් ලෝකයේ කියන ගති දෙකෙන් එකක ඔබලට උපදින්නට සිදුවේ. එතකොට මේ නරකවල දුක්, අපාවල දුක්, තීසන් ලෝකවල දුක්, പ്രേත ලෝකවල දුක් ලබා දීමට හේතුපාදක වන දෙයක් මේ මිහිරක් වශයෙන් සිතන්නේ. ඒක ලෝකයට තේරුම් ගන්න බෑ දැන් ඒක නිසාම මේවා තේරුම් ගත යුතුයි අනිවාර්යයෙන්ම දුක්ඛ සමුදය සත්‍යය කියලා. මේවා ඇත්ත වශයෙන්ම මාළුවන්ට දාන්න හැම වාගේ දේවල්. හැමදාන්නේ මේ මාළුවා කාලා මේක සතුටින් සෝයෙන් අනේ මේ මාළුවා හිටපන් කියලා නෙවෙයි. ඌ අල්ලගෙන මරාගෙන කන්නයි හැමදාම. ඉතින් මේ මාළුවා දන්නේ හැමදින්ලට පස්සේ ඉතින් ඌ විනාශ වෙනවා කියලා. ඒක නිසා හැමදිනවා. නැත්තම් හරියට පළඟැටියෙක් ගිනි දැල්ලකට පනිනවා වගේ. පළඟැටියට මේ ගිනි දැල්ල හරියම මිහිරි දෙයක් ලස්සන දෙයක් වශයෙන් පේන්නේ. ඌ දන්නේ මේකට වැටිලා පිච්චිලා මැරෙනවා මේකට පනිනවම කියලා. නමුත් පිච්චුණත් නැවතත් පනිනවා. ආයෙත් පනිනවා. ආයෙත් පනිනවා. මැරෙනකම්ම සමහරට ඒ ගින්දර දැල්ලටම ඒ පරිණතිය පනින. මේ වගේ තමයි මේ බාහිර අරමුණු ප්‍රිය අරමුණු කෙරේ ඇලියලිය කටයුතු කිරීම ආශ්‍රාදයෙන් බැඳෙන්නේ කටයුතු කිරීම නැවත නැවත සංසාර දුක ලබා ගැනීමට හේතුපාදක වන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම. මේක Tamanටම අවබෝධ වෙලා පෙනෙන්නට ඕන. එහෙම නැතුව මේ තියෙන කාරණාව යන්තම් වැටහීම නෙවෙයි අවශ්‍යයි. අතීතයේ කුයිතරන්නම් කාල පරිච්ඡේදයක් තුර පුරා අපි මේ සංසාර දුක් විඳලා තියෙනවද പ്രേත ලෝකවල දුක් අපසතරපාවල දුක් ත්‍රිසන් ලෝකවල දුක් මනුෂ්‍ය ලෝකයේ දුක් කොච්චරනම් විඳලා තියෙනවද මේ දුක් විඳීමට හේතු පාදකෝ දුක් උපදවා දීපු දේවල් නේද මේ පස්සායතන 6 කියන එක Tamanට අවබෝධ වෙන්න ඕන මම කියන්නේ මගේ අවබෝධය මේ ඇගේ අවබෝධයක් නෙවෙයි මේ ආයතන අවබෝධයක් වෙන්නට ඕන මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. අන්න ඒ අවබෝධය හරියට ඇති වෙච්ච කෙනෙක් ඔබට නම් මේ පස්සායතන හය පේන්නේ මහා ගින්දර බලක් වගේ. බුදුහාමුදුරුවෝ මේන එක්තැනකදී උපමාවක් කියනවා. මහා ගිනි අඟුරු බලක් තියෙනවා. ඒකේ දුමක් දානවා ගිනි අඟුරු දිගිෂේ දිගිෂේ තියෙනවා. අපේ තම දැල් වෙන පොල් කටු අඟුරු වගේ ගිනි අඟුරු මහා වලක් අඩි 10ක් විතර දිග 10ක් විතර පළල අඩි 10ක් විතර ගැඹුරට තියෙන විශාල ගිනි වලක් යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙන්නට කැමැති දුක විඳින්නට අකමැති පුද්ගලයෙක් ඉන්නවා නම් තව පුද්ගලෝ කීප දෙනෙක් අරගෙන ඇති ඒ අල්ලගන්න අර මිනිහා අල්ලගෙන ගිහිල්ලා ඒ ගින්දර වලට දාන්න හදනකොට ඒ මිනිහාගේ සිත තුළ බින්දුවක්වත් අබමල් රේණුවක්වත් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එයා ඒකට කැමති නැහැ. ඒකෙන් ඈත් වෙන්නයි කැමති වන්නේ. මේ වගේ සංසාර දුක හරියට තේරුම් ගත්ත පුද්ගලයන්ට ඇහැට පෙනෙන ප්‍රිය රූප තුනෙන් ලැබෙන ආස්වාද මහා ගිනිවලක් වශයෙන් දැర్శණය වෙනවා. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණු කියන ඒවා මහා ගින්දර ජාලාවල් ගිනි බලවල් වශයෙන් පෙනෙන්නේ. ඒකට වැටෙනවා තමයි ඒවා ඇති වෙනවටවත් කැමැත්තක් නැහැ. අර ගිනිවලට කෙනෙක් අරන් Taman උස්සලා දානවා කොහෙත්ම කැමති නෑ වගේ තමයි. මොකද මේ සංසාර දුක මිනිසුන්ට තේරෙන්නේ නෑ ලෝක සත්‍යයට අවබෝධ වන්නේ ඒක නිසාම මේ සංසාර දුක් ලබා දෙන මේ පස්ස ආතන අය කෙර අය උපාදාන කරගෙන ඒ වගේම ඇලි ඇලි බැඳි බැඳි ගැට ගැසි ගැසි ගැට ගැසි ගැසි කටයුතු කරනවා. මේ தත්ත්වය Tamanට පැහැදිලිවම තේරෙනවා නම් ගිනිවල දැක්වූ උපමාව ගිනිවලේ උපමාව 100%ක්ම නිවැරදි කියලා Tamanටම පේනවා බුදුහාමුදුරුවෝ මේව මේ ආවට ගියාට ප්‍රකාශ කළ කතා නෙවෙයි. උන්වහන්සේට හදවතින්ම පෙනිලා අවබෝධ වෙච්ච උපමා කතා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මේක Tamanට තේරෙන්නේ නැහැ. මේවා වචන වලට පමණක් සීමා කරගත්තොත් මේ කියන්නේ මොකක්ද කියලා Tamanට තේරුම් ගන්නට බෑ. ඒක නිසා මේ කරුණ අවබෝධ කරගන්න මේ පස්සාවතනායේ තියෙන ආදීනේ මේ තරම් දරුණු එකක් කියලා. එවැනි දරුණු දුකකට ඇදලා දාපු මේවා කෙරෙහි ඇලෙන්න ඕනේද බැඳෙන්න ඕනේද නැත්නම් මේවා කෙරෙහි කලකිරෙන්නට ඕනේද අත්හරින්නට ඕනේද කියන කරුණ එතකොට තමන්ගේ සිත තුළ નિરાයාසයෙන්ම ඇති වෙන ආකාරය දකින්න පුළුවන් තමන්ට මේක ආදීනවේ ඊළඟට මේ පස්සායතන හයේ නිස්සරණයක් තියෙනවා. නිස්සරණය කියන්නේ මේවා සිතෙන් අතාරින එක. ඒ වගේ ඇලීමක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් මේ සියල්ලම නැති කරන එක තමයි නිස්සරණය කියන්නේ නිදහස් වෙන. ඒ නිදහස් වීමට නම් අනිවාර්යයෙන්ම මේ පස්සායතන හයේ අත්සංගමයේවත් නිරෝධය දකින්න ඕනේ. දැන් චක්ක සම්පස්සායතනේ ඇති වෙන හේතු කිව්ව චක්ක සම්පස්සේ තියෙන්න ඕනේ මානසිකාර තියෙන්න ඕනේ අවිද්‍යාව තියෙන්න ඕනේ ඒක නිසා තමයි එහැට පෙනෙන රූප වේදන විවිධ සිටිවිලි ඇති කනට ඇහෙන ශබ්ද පිළිබඳ විවිධ සිටිවිලි ඇති වෙනටත් ඒ සෝත් සම්පස්සේ තියෙන්න ඕනේ මානසිකාර තියෙන්න ඕනේ අවිද්‍යාව තියෙන්න ඕනේ ශේෂේන්ද්‍රයන්ටත් එහෙමයි එතකොට ඒ පස්සායතනේ නැති වෙන්නට නම් නිරුද්ධ වෙන්නට නම් අර හේතු නිරුද්ධ වේවි ඇස්ස නිරුද්ධ කරන්නට බෑ ගලවලා පැත්තකින් යන්න බෑ. කන නිරුද්ධ කරන්නට බෑ ගලවලා පැත්තකින් කන කියන්නට බෑ. නාසය නිරුද්ධ කරන්නට කියලා නාසය කපලා දාන්නට බෑ. දිව නිරුද්ධ කරන්නට කියලා දිව කපලා අයින් කරන්නට බෑ. කය නිරුද්ධ කරනවා කියලා කය මරවලා දාන්නට බෑ. එතකොට මේවා නිරුද්ධ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මේවා කෙරේ තියෙන ඇලීම බැඳීම සම්පූර්ණයෙන් අයින් කරගන්නේ. ඊට අමතරව සමාගයේ සිතට මේ අසකනාශේ දේව ශරීරය කියන කොටස් පෙළෙන එක සම්පූර්ණ නිරුද්ධ නැත්තටම නැති කර ගැනීමයි එතන නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට චක්ක සංපස්සේ ඇතිවීමට චක්ක සම්පස්ය තියෙනවා චක්ක සම්පස්ය තියෙන නම් චක්ක විඥාණය තියෙන්නට ඕන රූප තියෙන්නට ඕන ඇස තියෙන්නට ඕන ඇස නිරුද්ධ කරන්නට බෑ ඇසට පේන රූප ලෝකේ තියෙන ඕනතරම් ඒවා අපිට නැති කරන්නට බෑ චක්ක විඥාණය නැති කරන්නට බෑ ඇස තියෙනවා නම් රූපේ තියෙනවා නම් දැනීමක් එනවා. කන තියෙනවා නම් ශබ්දේ තියෙනවා නම් තමන්ට තමන් කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි ඒ ශබ්දේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ගන්ධ සුවඳක් තියෙනවා නම් තමන් කැමති වුණත් නැකමැති වුණත් නාසයේ තියෙන නිසා ගන්ධ සුවඳ වැඩිච්ච ගමන් දැනීමක් පහළ වෙනවා. දිවට රසක් ගැහුණාම දැනීමක් ඇති වෙනවා. පායට ස්පර්ශයක් ආවම දැනීමක් ඇති වෙනවා. මනසට විවිධ අරමුණු හමු වුණාට පස්සේ දැනීමක් ඇති වෙනවා. මේ එකක්වත් නිරුද්ධ කරන්න පුළුවන් කාරණා නෙවෙයි. හේත තියෙනකොට ඵලයක් වශයෙන් නැති වෙන කරුණ. මේ නිසා පහළ වෙනවා නම් ඒ පස්සායතන කියන සිතිවිලි ධර්ම ඒවා නිරුද්ධ කරන්නට පුළුවන් නිරුද්ධ කරන්නට පුළුවන් එක ක්‍රමයක් තමයි මනසිකාර නිරුද්ධ කරන්නේ මෙනෙහි කරන්නේ ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පසුව මේ රූපය ගැන අපි නොඑක ආකාරයෙන් අතන හොඳයි මෙතන හොඳයි මෙයා ලස්සන කෙනෙක් මෙයා කැත කෙනෙක් මෙයා නරක කෙනෙක් මේක වටිනා බඩුවක් වටිනා දෙයක් ආදී වශයෙන් සිතන්නේ නැතුව දැක්ක දේ දැකීම මාත්‍රයෙන්ම නවතිනවා නම් ඒ දැකපු රූපය පිළිබඳ කිසිම සිතිවිල්ලක් එන්නේ නැහැ. ඒක නිසා එදිනදා ජීවිතයේදී ඇසට රූපයක් දැකලා Tamanට රාගයක් හරි ද්වේෂයක් හරි මොකක් හරි ඇති වෙනවනම් ඉබ්බෙනම සිහි කරන්න පුරුදු වෙන්න ජීවිතේට එකතු කරගන්න දැක්ක දැක්ක දැක්ක දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරන්න. නැත්නම් Tamanගේ ශරීරවල රැඳීමක් ඇති වුණාම ආශාවක් ආශාවක් ආශාවක් කියලා ඇතිවෙච්ච එකතන මෙනෙහි කරන්න. තරහසිතක් ආනන් තරහක් තරහක් තරහක් කියලා මෙනෙහි කරන්න. එතකොට ඇහැට රූපේ දැක්කාට පස්සේ දකිනවා දකිනවා දකිනවා නැත්නම් පෙනෙනවා පෙනෙනවා පෙනෙනවා කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් රාගයක් ඇති වුණාම රාගයක් රාගයක් ආශාවක් ආශාවක් කියලා මෙනෙහි කරනවා තරහා ගියොත් තරහා තරහා කියලා මෙනෙහි කරනවා මෙහෙම මෙනෙහි කරනකොට අර මානසිකාර ඒ පිළිබඳව ඒ රූපේ පිළිබඳ පහළ වෙන සිතිවිලි ඇති වෙන එක එතනම කපහරින්න පුළුවන් කනට ශබ්දයක් ඇහුණාට පස්සේ අපි එනවා Tamanට තරහ යන ශබ්දයක් නම් ගෙන දුන්නේ Tamanට තරහක් වෛරයක් එනවනම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කරන ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් කියලා නැත්නම් මෙනෙහි කරන්නේ ඒ ශබ්දයේ පිළිබඳ ගැටීමක් ඇති වෙනවා තනහක් තරහක් තරහ ගැටීමක් ගැටීමක් ගැටීමක් ආදී වශයෙන් සිහි කරනවා. නැත්නම් ඒ අසන ශබ්දයේ පිළිබඳ ආශාවක් ඇති වෙනවා ආශාවක් ආශාවක් ආශාවක් කියලා සිහි කරනවා. ඒ සිහි කරනකොට ඒ පිළිබඳව පහළවන සිහි ධර්ම ඇති වෙන එක එතනම නැති කර නැති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට එදිනදා ජීවිතයේදී අස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පසුව සතියෙන් විතර ඒවා මෙනෙහි කරන්නට පුළුවන් නම් අන්න එවැනි කෙනෙකුට හැකියාව ලැබෙනවා මේ පස්ස ආයතන හය සාවකාලිකව ක්‍රියා නතර කරන්න. අසායතන හය ක්‍රියාත්මක වන එක తాවකාලිකව නතර කළ හැකි ඒ අනුව පිළිපැදීම තුළ මේක ජීවිතයට එකතු කරගන්න අධ කරලා නතර කරනවා නෙවෙයි ජීවිතයට පුරුද්දක් වශයෙන් එකතු කරගන්න එතකොට ලොකු සිතට ශනසීමක් ලබන්නට පුළුවන් අශ්‍රසිල්ලක් ලබන්නට පුළුවන් අපි හිතමුකෝ කනට ශබ්දයක් ඇහුනට පස්සේ Taman අප්ලේ කරන එකක් නම් Tamanට නොසත් ඇවිල්ලා තරහ ඇවිල්ලා ඒ ගැන සිත සිතා සිත සිතා දුක් වෙනවනම් මට මේ මනුස්සයා මෙහෙම කිව්වා මෙහෙම බැන්නා මෙහෙම කළා ආදී වශයෙන් ඒක ගැන හිත හිතා දුක් වෙනවනම් අර ශබ්දේ ඇසෙන විටම ශබ්ද ශබ්ද ශබ්ද කැහෙන එනවා කියලා ඒක අතහැරලා දැම්මනම් ඊට පස්සේ ඇති වෙන අර සිතීල එකක්වත් එන්නේ නැහැ සිතට ඒක නිසා සැනසීමක්. ඇහැට රූපයක් දැකලා ඒ රූපය ගැන ආශාවක් ඇතිලා Tamanට සමහරට නිින්දක් නැතුව ඒ රූපය ගැන සීපත් කර කර චිත්තට කිසිම සැනසෙල්ලක් නැතුව ජීවත් වෙන මිනිස්සු ලෝකේ සිටිනවා ඒ දකින රූපේ දකිනකොටම දකිනවා දකිනවා මෙනෙහි කියලා මෙනෙහි කරලා ඒක නතර කරගත්තා නම් ඊට පස්සේ ඇති වෙන සියලුම සිටිවිලි ඇති වෙන එක නැති වෙනවා ඒක නිසා එතනින්ම සැනසීමක් ලබන්නට පුළුවන් මේ විදිහට ඉන්ද්‍රිය හයතම ඇස කන නාසය දිව ශරීරය මනස ඉන්ද්‍රිය හයතම අරමුණු හමුුණාන් පස්සේ ඒවා සිහි කරලා සතියෙන් යුතුව ඒ අරමුණු තුලින් සිතේලි ගලාගෙන එක නතර කරන්නට උත්සාහ ගන්නවා. යානිශෝතානි ලෝකස්මේ සතිතේසන් නිවාරණං කියලා මේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ විදිහට සිටිවිලි ජල ප්‍රවාහයක් ගලාගෙන යනවා වගේ වතුර ධාරාවක් ගලාගෙන යනවා වගේ ගලාගෙන යනවා වගේ සමාගයේ සිට තුලින් ගලාගෙන යනවා. මේක නතර කරන්න පුළුවන් මේ විදිහට සතියෙන් යුතුව කටයුතු කිරීම තුළින්. මානසිකාර නිරුද්ධ කිරීම. ඒක తాවකාලික. ස්ථිර වශයෙන් නිරුද්ධ කරන්න නම් මේක ඒ සම්පූර්ණයෙන්ම ඒ මේ පස්ස ආයතන හය පිළිබඳ තියෙන අවිද්‍යාව දුරු කරන්නට. ඒක නිසා ඒ සඳහා කටයුතු කරන්නට උත්සාහ ගන්න තැනැත්තා මේ පස්ස ආයතන හයේ තියෙන ආදීනවේ විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ. මේක මම සංසාර දුකට ඇදලා දාපු දෙයක් අනාගතේ සංසාර දුකට ඇදලා ඇදගෙන වැටෙන දෙයක් ඇද වැටෙන දෙයක් ඒක නිසා මේවා කෙරේ ඇලෙන්න බැඳෙන්න හොඳ නෑ ඒකාන්ත වශයෙන් මේ දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් මෙතන ක්‍රියාත්මක වන්නේ කියන කරුණ තේරුම් ගත ඒ සිටිවිලි පහළ වෙන එකම දුක ඒකම දුක්ඛ සමුදයක් ඒ தත්ත්වය හරියට පැහැදිලිව තේරුණාට පස්සේ මේවා කෙරෙහි ඇලියදී බැඳි බැඳි මගේ තියෙන නොදත්කමට සංසාරය පුරා ඉදිකදී මම මෙරි මෙරි ආවා සංසාර දුක් නින්දා දැන් මම මේවා සියල්ලම අතහැරිය යුතුයි කියන අවබෝධය සමාගයේ සිත තුළින් ඇතිවන තෙක්ම මේ ආයතන හයේ තියෙන වස්සායතන හයේ තියෙන ආදීනයන් Tamanට තේරෙන්නට ඕන. Tamanටම අවබෝධ ලැබෙන්න ඕන. එතකොට මේ භාෂා ආයතන හය හෝ ඒවට සමුවන අරමුණු රූප ශබ්දාදී අරමුණු අර ගිනි වල උපමාවක් මා කියන්නේ ඒ වගේ ගිනි වලකට ඇදලා දාන දෙයක් වශයෙන් තේරෙයි. එහෙම හරියට තේනොත් ඒ ගිනිවලේ උපමාව 100%ක්ම නිවැරදි. ඒක බින්දුවක්වත් ඒකේ වරදක් නෑ. 100%ම ඒ ආකාරයෙන්මයි වැටෙනවා. ඒ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්නට පුළුවන්. එහෙම අවබෝධ වුණොත් මේ සියල්ලම මම සිතින් අතහරිනවා කියලා අතහරිනවා. ඇහැ ඇහැ සම්බ ඇහැට රූප පෙන්ලා පහරන චක්ක සම්පස්සායතනේ මම අතාරිනවා. කන කනට ශබ්දය ඇහිලා ඒ පිළිබඳ පහළ වෙන සිටින සම්දාය සියල්ලම මම ආචාරිනවා. මොකද මේක දෙකාන්තයේම දුක. අනිත් අතින් මේක දුක්ඛ සමුදය. මේක අවබෝධ වෙලා මේවා කෙරෙහි කලකිරිලා මේ අතහැරීම කටයුතු නැත්තම් මෙහෙම අධහැරියට ප්‍රතිඵල ගන්න බෑ. නාශය නාශයට දැනෙන ගඳ සුවඳ ඒ නිසා පහළවන සිටිවිලි සියල්ලම මම ආකාරිනවා. දිව දිවට හැම වෙලාවක පහළන රසයක් ඒ රසය නිසා පහළන යන්තා සිටිවිලි ධම්ම සමූහයක් මේ සියල්ලත් ඒකාන්ත වශයෙන් දුකක් දුක් සමුදයක් කුසල දුකට ඇදලා දාපු දෙයක්, දිය යුතු දෙයක්, අත්හලයට දෙයක් වෙන අවබෝධයේ පිහිටලා ඒ ශල්ලම මම අතහරිනවා කියලා අතහරින. කායයට දැනෙන ස්පර්ශ කරේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න මේ කායයට දැනෙන ස්පර්ශ වලට ඇලීම නිසා මෙතෙක් සංසාර දුක් වලට මම පත් වෙන මේ වටේ ඇලිලා බැඳලා ඉන්නවා කියන එක මහා භයානක දෙයක්. මේ වටේ කිසිම ඇලීමක් බැඳීමක් නැතුව මේ ශල්ලම මම අතහරිනවා කියන අවබෝධයෙන් ඒක අතහරින්නට පුළුවන් වෙන්න ඕන. මනස මනසට දැනෙන අරමුණු නිසා පහළ වන සිතේදී මේ නිසා තමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මකුනේ මේ සියල්ලම මම අතාරිනවායි කියලා ඒ හයම චක්ක සම්පස්සායතනේ සෝත සම්පස්සායතනේ ගාහන දිවවා කාය මනෝ කියන ඒ ස්පස් දිවවා මනෝ කියන ස්දාන ස්පස් ආඥාම සිතින් අත්හරින්නට පුළුවන්කම තියෙන. මේක හරියටම කළොත් එහෙම Tamange සිතට කිසිම අරමුණක් නැතුව සිත නිශ්චල වෙලා ශාන්ත වෙනවා. එකක් ඊට අමතරව මේ ශරීරයත් බාහිර ලෝකයේ දෙන රූපත් එකක් පසුද්ද පේන්නේ නැතුව ඝන කළුවරකට සිතපත් වනවා වගේ සිත ශූන්‍ය භාවයකට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේක කරන්නට නම් මේක මේ මේ தත්යේ අත්දකින්නට නම් අනිවාර්යයෙන්ම ඒ පස්සායතනයේ තියෙන ආදීනවේ තේරිලා දුකක් බව තේරිලා දුක්ඛ සමුදය බව තේරිලා ඒක කෙරේ කලකිරිලා මේව අතහැරිත්වි කියන හැඟීම හිතට කාවැදිලා අතහරින්න පුළුවන් වෙනවා. නිකම් බොරුවට මේවා අතහරිනවා කියලා අතහැරලා ඕ මං කියන ධර්මයේ අත්දකින්න පුළුවන් කෙනෙක් පුළුවන්කමක් නැහැ. ඒක නිසා ඒ අවබෝධය අඩුපාඩු තිබුණොත් මේ මතහැරියට කිසිසේත්ම Tamanට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැත්නම් තවදුරටත් ටිකක් හිත සමාධිමත් කරලා ප්‍රඥාවෙන් යුතුව Tamanගේ ඇඟයි සිතයි දෙස සම්භාවනාවෙන් බලන්න බලනකොට මොකද්ද මෙතන තියෙන්නේ කියලා බලන්න අවබෝධ කරගන්න. මේ මම කියන්නේ මගේ කියන්නේ ගැහැණියක් කියන්නේ මිනිහෙක් කියන්නේ මේ දැන් දැන් භාවනා කරන ඇඟයි සිතයි අරමුණු කරගෙන භාවනා කරන බලන්න මොකද්ද මේ කියලා. මේ බලනකොට Tamanට තේරෙන්නට ඕනේ ඇස තියෙනවා ඇසට රූප දෙනොත් එම විවිධ සිතිවිලි ධර්මයන් මේ විදිහට ගලාගෙන ගලාගෙන යනවා කන තියෙනවා කනට ශබ්ද හම් වෙනවා ඒ නිසා විවිධ සිතිවිලි මේ විදිහට ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා නාසය තියෙනවා නාසයට තියෙන ගඳ සුවඳ හම් වෙනවා ඒ නිසා පහළන සිතිවිලි මේ විදිහට මා ජල ප්‍රවාහයක් ගලන්නාසේ ගලනවා දිගින් දිගටම දිගින් දිගටම මේවා ගන්නවා. අද දැක්කනම් රූපයක් ඒ රූපේ දැකලා ගන්න සිටිවිලි ඒ මොහොතටම නතර වෙන්නේ නැහැ. සමහරට හිතක් අනිද්දා සමහරට ජීවිතේ පුරාම ගලන්නට පුළුවන්. ඒකයි මේ ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා කියලා කියන්නේ. දිවට රසයක් ගෑවුනාට පස්සෙත් එහෙමයි මනසට හයට ස්පර්ශයක් හමු වුණාට පස්සෙත් සිතිවිලි ওই විදිහට ගලනවා මනසට සිති අරමුණු හමු වුණාට පස්සෙත් සිතිවිලි ගලනවා මේ හය හැර මේ කොටස් හය හරියට Tamanට තේරුණාට පස්සේ මේ කොටස් හය හැර මම කියන්නට නැත්නම් මගේ කියන්නට එහෙම නැත්නම් ආත්මයක් කියලා ගන්නට මෙතන මිනිහෙක් ඉන්නවා මෙතන ගැහණියෙක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නට වෙන මොනවද තියෙන්නේ කියලා බලන්න එහෙම බලනකොට Tamanටම නුවණට පේන්නේ අවබෝධයලා පෙනේ මේ කොටස් 6 විතරයි මෙතන තියෙන්නේ වෙන කිසිවක් නැහැ කියලා. එහෙම හරියට අවබෝධ වුණොත් මේ කොටස් 6 6 පැත්තකට අයින් කරනවා. හරියට කේක් ගෙඩියක් තියෙනවා නම් කේක් ගෙඩිය කෑලි 6කට කපලා 6 දෙනෙක් කෑලි 6 ගත්තට පස්සේ කේක් ගෙඩිය තිබුණ තැන මොකක්වත් නැහැ. ඔක්කොම අයින් කළා. ඒ වගේ මේ හය හරියට පෙන්න හය පැත්තට අයින් කළොත් වෙන හිත හිස්සී යනවර කලින් කියපු ශූන්‍යතාවයටපත් වෙනවා. ඒකටපත් වුණොත් එතන මනෝ සම්පස්සායතනය තියෙනවා. මේ මනෝ සම්පස්සායතනය කියන්නේ මනසින් ඒක ස්පර්ශ කරලා තියෙන නිසා මේකත් නිත්‍ය ධර්මයක් නෙවෙයි. සුළු මොහොතකින් නැති යන අනිත්‍යයි. ඒකත් මම හෝ මගේ ධර්මයක් නෙවෙයි හේතුන් නිසා හටගත් පළ ධර්මයක්. ඒ විදිහට අපි කටයුතු කළා ඒ ප්‍රශ්නේ ඇති වෙන්නට, චිත ඒ විදිහට පැවැත්වුවා. ඒක නිසා ඒකේ ප්‍රතිඵලයක් ඇති නැති වශයෙන් ඇති වුණේ. ඒකත් සංස්කාර ධර්මයක්. තමන්ගේ නෙවෙයි අනාත්ම ධර්මයක්. මේකත් අනිත්‍ය ධර්මයක්, මේකත් අනාත්ම ධර්මයක්. නිත්‍ය ධර්මයක් නෙවෙයි නිරුද්ධ වී යන ධර්මයක් කිය අවබෝධ කරගෙන ඒ ශූන්‍යතාවයේ පවා අනිත්‍යය නිරුද්ධ වී යන ධර්මයක් අනාත්ම ධර්මයක් කියලා මෙනෙහි කරන්නේ ඊට වඩා නිවීමකට සිටපත් වේ ඒකත් අනිත්‍යයි අනාත්මයි නිරුද්ධ වී යන ධර්මයක් කියලා කිව්වොත් අවබෝධ වුණොත් අන්න ඒ වෙලාවේ සිට නිවනට පත් වෙනවා ඇති නිවන අරමුණු කරන්නට පුළුවන් වෙනවා. ඒ ඒ මාර්ගඵල ලැබීම සුසුදු මට්ටමට අනුවයි නිවනට සිතපත් ගන්න. මේ විදිහට නිවනට සිතපත් වුණොත් ඒක තමයි ස්ථාවර අෂ්ඨ සිල්ලා. යම් කෙනෙක් සෝවාන්වත් වුණොත් එහෙම මේ විදිහට පිළිපැදලා අතව්‍යා ඒක රජ්ජීන සබ්බස්ස ගම්නේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලං වරන් කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ ගාථාවක් තියෙනවා මුළු ලෝක මුළු පුත්‍රියටම අධිපතිකම් කරනවට වඩා චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා වගේ සත්‍යයට පත් වෙනවට වඩා සබ්බස්ස ගම්නේනවා ස්වර්ගයට යනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකේටම අධිපතිකම් කරනවටත් වඩා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී ඕනම ලෝකේටම අධිපතිකම් කරනවටත් වඩා සෝතාපට්ටි ඵලං වලන් සෝතාපට්ටි ඵලයේ ලාභාස්තිර ගැනීම උසම මොකද හේතුව? අනිත් අය ඔක්කොම සතර අපායෙන් මිදලා නැහැ සංසාර දුක සීමා කරලා නැහැ. තෝවාම් වෙච්ච කෙනෙකුට තියෙන්නේ ආත්ම හතක් පමණයි තව උපරිම වශයෙන් එක දෙන්නට සතර අපායෙන් සම්පූර්ණයෙන්ම මිදලා එවැනි කෙනෙකුට කොච්චර අෂ්ටසිල්ලක් ලබන්නට පුළුවන්ද කියන කාරණාව තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම උපමාවක් කියනවා. සෝවාන් වෙච්ච නැති කෙනෙකුට අනාගතයේදී බිඳින්න තියෙන දුක මේ මහා සාගරයේ ජලය තරම් විශාල නම් මහණෙනි. සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම හතක්ම ඉදිරියේ ඉපදලා ඒ ආත්ම හත පුරාම දුක් විඳ ඒ විඳින්න තියෙන දුක් ප්‍රමාණය දිය බිඳුවක් වගේ ඉතා සුළු දෙයක් කියලා කියනවා. එතකොට තමයි ඒ ගැන හිතනකොට කොච්චර ශනසීමක් වෙන කෙනෙකුට ලැබන්නට පුළුවන්ද? Taman කවදාවත් නැවත සතර අපායට වැටෙන්නේ සතර අපායෙන් මිදෙනවා කියලා හිතනකොට කොච්චර ශනසීමක් ලැබෙයිද? Taman කොච්චර ප්‍රමාදයට වැටලා හිටියත් ආත්ම හතක් ඇතුළත ඒකාන්ත වශයෙන්ම රහත් භාවයේ ලැබලා පින්නම් පාලා මේ දුක කෙරවුණා කරනවායි කියලා හරියට අවබෝධ වෙනකොට කොච්චර ශනසීමක් ඔබේ ඔයගේ සිතට ඇතිවෙනවද? ඊට අමතරව මේ සෝවාන් වෙච්ච කෙනාගේ සිත තුළ ලෝභය, ද්වේෂය වැනි දේවල් නෙවෙයි රජ කර කරන්නේ මාර්ගය සෝවාන් මාර්ග පරිසිතව සජ්ජකම් කරන්නේ අධිපතිකම් කරන්නේ. එහෙම අධිපතිකම් කරන නිසා එවැනි කෙනෙක්ගේ සිතර નિરાයාසයෙන් වාගේ අනිත්‍ය වැටෙන්න පටන් ගන්නවා, දුක වැටෙන්න පටන් ගන්නවා, අනාත්ම ස්වરૂපේ වැටෙන්නට පටන් ගන්නවා. එින්ට එින්ටම කලකිරීම වැඩි වෙනවා. එින්ට එින්ටම මේවා අතහරින්නට ඕනේ කියන හැඟීම ඇති වෙනවා. එින්ට එින්ටම තමාගේ සිතතර සීලය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. එින්ට එින්ටම තමාගේ සිතතර සතර සතිපට්ඨාන සම්මාප්පදාන ඉද්ධිපාද වැනි ධර්මයන් ඉන්ද්‍රිය ඉන්දිය ධර්මයන් බල ධර්මයන් බොද්ධංග ධර්මයන් ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් වැඩෙනවා හරියට ටැංකියකට මුටැප් එකකට වතුර පුරවන වතුර පිරිපිරි පිරිපිරි ටැංකියේ පෙරෙන පිරෙන එක දකින්න ආශේ එවැනි කෙනෙකුට දකින්න පුළුවන් මේ විදිහට මගේ ශිත තුළ මේ අධ්‍යාත්මික ගුණවගාමම් වැඩි වෙනවා නේද නියත වශයෙන්ම මම සම්බෝධි නියත සම්බෝධි පරායනෝ නියත වශයෙන්ම රහත් භාවයේ දක්වාම ගමන් කරනවා නේද කියන එක දකිනකොට කොච්චර ශිතස සනසීමක් පස්සතිල්ලක් ලැබෙනවද කියලා හිතලා බලන්න අනිත් පැයෙන් ඵල සමාධියට සංවැදලා නිවන්සෝ අත්දකින්නට තිබෙන අස්සසින්ද ඒශාන්ත නිවීම වෙන කිසි කෙනෙකුට අත්දකින්නට පුළුවන්කමක් නැහැ. අඩුම වශයෙන් සෝවාන් වහන්සේලා සිටින්නට ඕනේ. බොරුවට නෙවෙයි පැවැටිලා නෙවෙයි සත්‍ය වශයෙන්. සකදාගාමී තත්ත්වයේ දෙවෙනි තත්ත්වයට පත් වන තැන නැවත එකවරයි උපදින්නේ එකවරක් උපදිනකොට ඒ ඒ ඊළඟ භවයේදීම සම්පූර්ණ රහත් භාවය ලැබලා නිවනේ සැරසෙනවා කියලා හිතනකොට කොච්චර සංසීමක් ලැබෙයිද? ඊට අමතරව ඒ සකදාගාමී දකිනකොට ඕලානික වශයෙන් ඇති වෙන කාම රාග පිටික නැතිවීම නිසා ඒකෙන් ඇති වෙන සහනය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන්. අනාගාමී වෙන කෙනෙක් කියනවා අනාගාමී වුණා නම් එහෙම නැවත කාම ලෝකයට කවදාවත් ඉන්නේ නැහැ. සුභ සුද්ධාවාසයක පමණයි උපදින්නේ. ඒකීම රහත් වෙලා පින්නම් පානා කවදාවත් නැවත දුකක් ඇතිවන්නේ නැහැ. මොකද අනාගාමීලා සුද්ධාවාසයක ඉපදිච්ච ලෝකයේ ඉන්න අයට දුකක් කියලා දෙයක් කියන්නට ඇත්තම නැති තරම් නැහැ. ඒ තරම්ම එතන ශාන්තයි ප්‍රණීතයි ඒකාන්තයෙන් මේකෙදීම රහසලා පින්නම් පානවා විනා වෙන දෙයක් නෑ ඒක අමතරව රාගයේ දේශේ මොකක්වත් නැතුව සිත නිසල වෙලා තියෙනවා නම් එයාට කොච්චර සංසියමක් ලැබෙයිද මේ මාර්ගයේ ගමන් කරන යම් කෙනෙකුට රහත් භාවය ලැබුවා නම් එහෙම නැවත කිසිදාක ඉදීමක් නැහැ මරණ මොහොත දක්වා යම් දුක් විඳින්නට තියෙනවා නම් ඒ දුක මේ මරණ මොහොත දක්වා පමණයි පවතින්නේ ඒයින් පස්සේ මේ දුක සම්පූර්ණයෙන්ම නිවි යනවා කියලා දකිනකොට එවැනි කෙනෙකුට විශ්වාස සංසියමක් මේ දකින්නට පුළුවන් වන්නේ ඒ තමතර රහත් කෙනෙක් මේ තමන් තමන්ගේ පංචස්කන්ධ ලෝක ධර්මයන් කෙරේ අද්දම රේණුවක තරම්වත් ආශාවක් නැතුව සියල්ලම අතහැරලා තියෙන කිසිම ආශාවක් ගෑවිලාවක් නැතුව තමන්ගේ අයිසිතය පිළිබඳ. එතකොට ඇහැට පෙනෙන රූප කන්ටයන ශබ්ද නාසය දෙන ගඳ සුවඳ දෙන රස කාට දෙන ස්පර්ශ මනස දෙන වේදාතුමු මේවා කොහොම පංචස්කන්ධ ධර්මයේ කියලා දැකලා ඒවට ඒ අද්දම රේණුවකත් ගැලීමක් බැඳීමක් සංහාවක් නැති බව දකිනවා. ඒ වගේම තමාගේ සිතින් තමන්ම ධානයකට සම්බන්ධ මොනවද නම් එතන තියෙන පංචස්කන්ධ ධර්ම කියලා තේරෙනවා ඒකත් ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා දැනන නිසා ඒවට විස්සන්නහමක් නැති වෙනවා යම් කිසි පරිසමවතර අරහත් පරිසමවතර සංවේදශී දිනවා නම් ඒ පරිසමවතේ අත්‍යකින අවස්ථාවේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා ඒකාන්තයෙන්ම දුකක් හෝ දුක් සමුදයක් හෝ මේ පංචස්කන්ධ ලෝකයේ තුල ඉඳගෙන මේ විදිහ සැපෙන් ඇති කවර වැඩක්ද කියලා ඒක කෙරේ සම්පූර්ණ ශ්‍රීනෝපසාන්තන්නාවක් නැතුව සම්පූර්ණයෙන්ම ඒ සන්නාවසේ කියන. මේ ආකාරයෙන් තමයි සෑහීනම දකින්නට පුළුවන් සංහාව සම්පූර්ණයෙන්ම ශේවලා ගිහිල්ලා නේද මගේ සිත තුළ තියෙන්නේ කියලා අවබෝධ වෙනකොට පුදුම පුදුම සංශේමයක් වෙන කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒක අමතර සමාගයේ සිත තුළ විමුක්ති නිදහස් එකක් තියෙනවා මේ සියල්ලම අතහැරලා ඒක සම්පූර්ණයෙන්ම සැනසෙලා නිවිලා ශාන්ත තත්ත්වයේ පවතිනා උසුදු දැනීමක් පමණයි. එවැනි දැනීමක් ඇති කෙනෙකුට මේ ලෝකයේ කිසි දෙයක් තුළින් කිසිම අනස්වාසික තත්ත්වයක් උද්දරගෙන දෙන්නේ නැහැ. අස්සසි සිල්ලක් නිරායාසයෙන්ම සංසිඳී ගියස් ඇතින් දකිද තුළ තියෙන. එවැනි කෙනෙකුට ඒ සිත දෙස මතු පිටසිතින් බැලුවොත් එහෙම තේරෙනවා මේ මේ සිතේ කිසිම රාගයක් ගෑවිලාවක් නැහැ, දෝෂයක් ගෑවිලාවක් නැහැ, මෝහයක් නගෑවිලාවක් නැහැ කියලා. එතකොට ඇති වෙනවා අත්‍යදික්කේ සාමිසා සාමිසතරාපීති අත්‍යදික්කේ සාමිසා සාමිතතරා සුඛා අත්‍යදික්කේ සාමිසා සාමිතතරා උපේක්ඛා අත්‍යදික්කේ සාමිසා සාමිතතරා විමුක්ඛා කියලා. සාමිසතර era o super ඒ වගේම උපේක්ෂාවක් විමුක්තියක් අත්දකින්නට පුළුවන්. ඒක ඒ විමුක්තසිතේ රාග දෝෂ මෝහ ආදී ගැවිලාවක් නැති බව දකිනකොට. එතකොට අත්න සැනසීම, සෝය, ශාන්ත භාවයේ මෙතකයි කියා කියන්නට බෑ. මෙවැනි මේ ආකාරයෙන් මේ ප්‍රතිපදාව හරියට අනුගමනය කිරීම තුළින් ඊළඟ අස්සසිල්ලක් සදාකාලික වශයෙන් පවත්නා වූ අස්සසිල්ලක් ලබන්නට පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේක ලබන්න තියෙන මාර්ගය తත්ත්වය මොකක්ද කියලා අහපු ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් අය මේ වාගේ වට්ටන්දිකෝ මග්ගෝ ඒකස්ස අස්සස්ස අස්සස්ස සත්‍ය ක්‍රියාය ඊ ආස්වාදයේ ලැබීමට තියෙන එකම මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර කියපෝ පස්සායතන සමුදය ආදී දැකීම. ඒක සම්මාදිට්ඨිය තුළින් දකින්නේ සතිය සමාධියෙන් විතර දකින්නේ එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්මයන් වැඩෙන්නේ. එහෙම කීවට පස්ව ප්‍රකාශ කරනවා බද්දකෝ මග්ගෝ බද්දිකා පටිපදා ඊතස්ස අස්සස සත්‍ත්‍යක්‍රියාය මේ මේ මේ ආස්ථා අස්ලක්ෂණ ලබා ගැනීමට අස්සකිල්ල ලබා දීමට තියෙන මේ මාර්ගය ශ්‍රේෂ්ඨයි මේ ප්‍රතිපදාව මා ශ්‍රේෂ්ඨයි ඒක නිසා අලමේව ආසෝ අප්‍රමාදායති ඒක නිසා අප්‍රමාද වීමටම සුදුසුයි අප්‍රමාද වීමටම සුදුසුයි මේ විදිහට ඒ සූත්‍රයේ කරුණු දක්වා තිබෙනවා එම නිසා මේ අප්‍රමාද වන්න අඩු වශයෙන් යටත් ප්‍රේෂෙන් සෝවාන් මාර්ගයක් ඵලයක්වත් ලබන්නට මෙතෙක් කල සංසාරේ පුරා මේ පස් ආයතන හයට බැඳිලා ඇලිලා මේ වගේ පැවටිලා ඒ පස් ආයතන හයට අමෝහන අරමුණු කෙරේ ඇලිලා බැඳිලා ඊවට රැවටිලා කටයුතු කළ කාලේ දැන් හොඳටම ප්‍රමාණවත් කියලා හිතලා මේ වෙන් අත්මිදලා මේ නිවන්සෝ මේ ජීවිතේදීම අත්දකින්නට ඕනේ අදාදම අදාදම ඒකෙන් ප්‍රතිඵල ගන්නට ඕනේ කියන හැඟීමෙන් යුතුව සම්මත විදර්ශනා භාවනාවක නියැලෙමින් අප්‍රමාද වෙන්නට උත්සාහ ගන්න ශේකරීමෙන් තමයි මේ ඇයට ඔය කියන බද සදාකාලිකෝ අෂ්ටසිල් ලබන්නට පුළුවන් වන්නේ මේකට ඒක නිසා මේ සූත්‍රයේ නම වශයෙන් දක්වන්නේ අෂ්ඨාස සූත්‍රය කියන්නේ අයන්න අල්සයන් සායන්න සායන්න කියන අස්හාස සූත්‍රය අෂ්ඨසිල් දන ලබා දෙන දේශනාව කියන එකයි ඒ අදහස. ඒ අනුව පිළිපැදීම තුළින් මේ ඇතත් අෂ්ඨසිල්ක් ලැබේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් නිම කරනවා. දෙවියන් දරින් දෙමු ආකාශත්හාදේව කියන පාඨයේ තුන ආකාශත්හාදේ බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන්දක්ඛන්ත දේශනන්නා ආකාශත්හාදේ බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා තිරන් ලක්ඛන් දේශනන් ආකාශත්තාදි බුම්මඨාදී මානාංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා සම්දක්ඛන්තු මම් ප්‍රාන්ති ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමිච්ඡතු මේකද සියලුම කුසල ශක්තිය බලෙන් මේ ඇතත් නිවනිසන් සීමත වාසනාව ශක්තිය උදා වේවා. දිවාදෙන ශේදේශ නිත්‍යං මුද්ධා පචායනෝ දත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමිඤ්ජතු සෝපත්තේ වාණ්‍යසර දේවා